ඒ කර්මස්ථාන ග්‍රහණ නිර්දේශෙත් අපි සම 40 කර්මස්ථාන පිළිබඳව කරන පැහැදිලි කිරීම තමයි අපි ආරම්භ කරන්න ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අපේ මේ වැඩසටහන සජීවීව සහ සම්බන්ධ වන පින්නතුන්ට ඒ වගේම වැඩසටහනත් එක්ක වැඩසටහන අපේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ YouTube ආදී ඔස්සේ සහ සම්බන්ධ වන බලන පින්නතුන්ටත් ඊටාත්ම වැදගත් මේ කොටස ඒ තමයි අපි භාවනා කමටහනක් අපි තෝරගන්නකොට භාවනා කමටහනක් අපි පැහැදිලි කරගන්නකොට මුල ඉඳලා අපි දැනගත යුතු කරුණු කාරණා සමුදායක් විශේෂ මාර්ගයේ විස්තර කෙරෙනවා. ඒ සියල්ල අපි විශේෂ මාර්ගයේ පිළිවෙලින් මුල පටන් පදෙන් පදේ පැහැදිලි කරන කර දෙන එක තමයි අපේ බලාපොරොත්තුව මේ වැඩසටහනෙන්. ඉතින් ඒ නිසා අපි හැම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් මතක් කර සිටින මේ වැඩසටහනත් එක්ක සහසම්බන්ධ වෙලා මේ කොටස් ඊ타මත්ම හොඳින් ශ්‍රවණය කරලා ඊ타මත්ම උවමනාවෙන් මේ කොටස් අධ්‍යයනය කරන්න කියන ආරාධනය අපි සිදු කරනවා. ඉතින් අපි කමඨහන් සමසතලිස් කමඨහන් පැහැදිලි කරනකොට මේ සමසතලිස් කර්මස්ථාන යටතේ අපි කතා කරන් තියදුනා මේ සමසතලිස් කර්මස්ථාන අපි පැහැදිලි කරගන්නකොට ඒ පැහැදිලි කරගන්න පැහැදිලි කර ගැනීමට අදාළ මාත්‍රිකා පද ගණනාවක් විස්තර කරගත යුතුයි කියලා. ඒ අනුව අපි සාකච්ඡා කරගෙන ආපු මාතෘකාතරේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්ධන අවර්ධන වශයෙන් තියෙන මාතෘකාව තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මාතෘකා පද 10ක් ඔස්සේ විෂදි මාර්ගයේ අපිට බුදුගොස ආචාර්යයන් වහන්සේ දක්වනවා මේ දසවිධ මේ සම 40 කර්මස්ථාන මාතෘකා 10ක් ඔස්සේ සාකච්ඡා කරන්න ඕනේ කියලා මේ බෙදීම ඒ අනුව සංඛ්‍යා නිර්දේශ වශයෙන් අපි මේ කමඨහන් 40 බෙදාගත්තා. උපචාර අර්පණා ලබා දෙන කමඨහන් වශයෙන් මේ කමඨහන් ටික අපි බෙදාගත්තා. ධ්‍යාන ප්‍රභේද වශයෙන් මේ කමඨහන් ටික බෙදලා සාකච්ඡා කරා. සමතික්‍රම වශයෙන් අපි මේ කමඨහන් ටික බෙදලා සාකච්ඡා කරා පසුගිය වැඩසටහනේදී. ඒ අනුව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වඩහන අවඩහන කියන කොටස මොන කමඨහන්ද මේ අතරේ වඩන කමඨහන් සහ වඩන්නේ නැති කමඨහන් මොනවද කියලා. වඩනවා කියන වචනේ මෙතනින් අදහස් කරන්නේ කමඨහනක් වඩනකොට මේ භාවනා කමඨහනේදී ලැබෙන උපචාර සමාධියේදී අපි ලබා ගන්නා වූ පටිභාග නිමිත්ත පටිභාග නිමිත්ත අපිට විස්තර විස්තර කරන්න පුළුවන් විස්තර පටිභාග නිමිත්ත විස්තර විස්තරිත කරන්න පුළුවන් විස්තරිත කරනවා කියලා කියන්නේ පුළුල් කරන්න පුළුවන් මෙන්න මේ පුළුල් කිරීම තමයි වඩන කියලා කියන්නේ එහෙම පුළුල් කරන්නේ නැති කමටහන් තමයි අවර්ධන කියලා කියන්නේ. ඒ අනුව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්ධන අවර්ධන වශයෙන් කමටහන් බෙදෙන්නේ කොහොමද කියන කාරණය. ඒ අනුව අපට විශේෂ මාර්ගයේ සඳහන් කරන්නේ පාලිය මම කියවුවොත් වර්ධන අවර්ධනතෝ ඉති වර්ධන අවර්ධනතෝ කියන කාරණේ පැහැදිලි කරනවා ඉමේසු චත්තාලීසාය කම්මඨානේසු දසකසිනානේව වඩ්ඩේ තබ්බානි මේ සමසතලිස් කර්මස්ථාන අතරින් කසින 10 කසින 10 විතරයි අපිට කියනවා වැඩි යුතු වෙන්නේ කියලා. යත්තකං ඕකාසං කසිනේන පරති තදත් තදබ්බන්තරේ දිබ්බාය සෝත දාතුයා සද්දං සෝතුම් දිබ්බේන චක්කුණා රූපානි පස්සිතුම් පරසත්තානං චේතසා චිත්ත මඤ්ඤාතුම් සමත්තෝ හෝති අපි දස කසින භාවනාව වඩද්දී දැන් අපි හිතමු පඨවි කසින භාවනය භාවනාව යම් කෙනෙක් වඩනවා නම් පඨවි නිමිත්තක් සකස් කරගෙන පඨවි කසිනයක් එතනදී අපි සකස් කරගන්නවා. ඉතින් පඨවි කසිනේ සකස් කරගන්න නැතුවත් පඨවි කසිනේ වඩන්න පුළුවන්. නමුත් අපිට විසුද්ධි මාර්ගයේ මඟ පෙන්වනවා පඨවි කසිනයක් හදාගන්න හැටි. ඒ පඨවි කසිනේ හදාගෙන මේ හදාගත්ත පඨවි කසිනය දිහා බලාගෙන ඒ පඨවි කසිනේ වඩද්දී යෝගියට ලැබෙනවා පටිභාග නිමිත්ත. මෙන්න මේ පටිභාග නිමිත්ත මුලින්ම මඟ පෙන්වීමක් තියෙන මේ පටිභාග නිමිත්ත යම් ප්‍රමාණයක් වර්ධනය කරන්න. තමන් ඉන්න ප්‍රමාණයට වඩා සමහරලාට දැන් තමන්ට තියෙන පටිභාග නිමිත්ත අඟලක් වැඩිපුර වඩන්න. අඟල් දෙකක් බඹයක් ඊට පස්සේ තමන් ඉන්න යම්කිසි කාමරයක් කුටියක් තියෙනවා මේ කුටියට සම්පූර්ණයෙන් වඩන්න. එතනින් එහාට තමන් ඉන්න තමන්ගේ උපචාර සීමාව ගෙදරක නම් ඉඩම එහෙම නැත්නම් විහාරස්ථානයක නම් ඊට අදාළ ඉඩම මෙන්න මේ උපචාර සීමාවට මේ පට විකසනේ වඩන්න. එතනින් එහාට ගමට පට විකසනේ වඩන්න. එතනින් එහාට රටට, එතනින් එහාට ලෝකයට, එතනින් එහාට විශ්වයට කියලා මෙන්න මෙහෙම පට විකසන නිමිත්ත මේ ලැබෙන පටිභාග නිමිත්ත කියන එක වැඩිවීමක් සිදු කරන්න පුළුවන්. <clears throat> මෙන්න මේ පටවිකසන නිමිත්ත වැඩිවීමට තමයි මේ වඩන කියලා කියන්නේ. ඉතින් අපට කියනවා චත්තාලීසාය කම්මට්ඨානේසු දසකසිනානේ වඩේ තබ්බානි. ඒතර මේ සමසතලස් කර්මස්ථාන යටතේ මේ කියන දස කසින විතරයි මේ විදිහට මේ වැඩිම කියන එක सिद्ध කරන්න කියලා. එතකොට අපි වෙනත් කමටහන් ගත්තොත් අපි දැන් ඉදිරියේ සාකච්ඡා කරනවා. එකිනෙක කමටහන් මේ විදිහට වැඩිමක් සිදු කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල අවධානයට යොමු කරගත්තාම මේ හුස්ම රැල්ල වැඩිමක් සිදු කරන්නේ නැහැ. මේක අපි හුස්ම රැල්ල භාවනා නිමිත්තක් වශයෙන් භාවනා කරන එක තමයි කරන්නේ. දැන් භාවනා කරනවා කියන එකත් වැඩිම කියලා වචනේ පාවිච්චි කරනවා. මෙතන වැඩිම කියලා කියන්නේ වර්ධනය කරනවා කියන අදහස. එතකොට වැඩිම කියන වචනේ භාවිත දෙකක් තියෙනවා. වඩනවා කියලා කියනවා අපි යමක් පුරුදු පුහුණු කරනවාටත් මෙතන වඩනවා කියලා කියන්නේ මේක වර්ධනය කරනවා කියන අදහස. ඒ අනුව පඨවි කසන නිමිත්ත එහෙම නැත්නම් නීල කසින නිමිත්ත පීත කසින නිමිත්ත මෙන්න මේ විදිහට කසින නිමිත්තක් අපි වඩනකොට භාවනා කරනකොට මේ කසින නිමිත්ත අපිට වඩන්න පුළුවන් වර්ධනය කරන්න පුළුවන් ආන්නේ වර්ධනය කිරීමට තමයි මෙතනදී මේ වඩනවා කියලා කියන්නේ ඉතින් කියනවා මේ සමසතලස් කර්මස්ථාන අතරේ මේ කසින 10 තමයි මේ විදිහට වැඩිමක් සිදු කරන්නේ කසින 10 හැරෙන්න අනෙකුත් ඒවා වැඩිමක් කරන්නේ නැහැ. ඒතර ඇයි කෂණ නිමිති වඩන්නේ? ඇයි මේ විදිහට කෂණ නිමිත්ත වැඩිමෙන් මොකක්ද අපට ලැබෙන ප්‍රයෝජනය? ඒක තමයි අපිට කියන්නේ යත්තකං ඕකාසං කසිනේන පරති යම් ප්‍රමාණයක් යම්තාක් අවකාශයක් මේ කසිනේ වඩනවද පතුරවනවද ඒ පැතිරෙන ප්‍රමාණය ඇතුළත දිව්‍යමය ශෝත ධාතුවෙන් ශබ්ද අහන්න පුළුවන් වෙනවා කියනවා. දිව්‍යමය චක්ෂුෂයෙන් රූප දකින්න හැකියාව ලැබෙනවා කියනවා. චේතෝපරිය ඥාන ඥාණයෙන් අපිට අන් අයගේ සිත් දැනගන්න හැකියාව ලැබෙනවා කියන්නේ. ඒ නිසා දැන් අපි ඉදිරි මේ විසුද්ධි මාර්ගයේ අවසාන පඤ්ඤා භූමි නිර්දේශිත කලින් තියෙනවා අභිඥා නිර්දේශයක්. මේ අභිඥා නිර්දේශයේදී අපි කතා කරනවා කොහොමද අභිඥාවක් උපදවන්නේ කියලා. මේ අභිඥාවක් උපදවන යෝගියෙක් අභිඥා උපදවන්න බෑ ආනාපාන සති භාවනාව කරලා ආනාපාන සති භාවනාවෙන් විතරක්. අභිඥා උපදවන්න අපිට අවශ්‍යයි මේ කෂින භාවනාව. වඩන්න. කෂින භාවනාව වඩලා ඒ වගේම අරූප ධානය උපදවන්න ඕනේ. අරූප ධානය උපදවලා මේ අෂ්ට සමාපatti රූප ධානය හතර සහ අරූප ධානය හතර කියන අෂ්ට සමාපත්තියම 1400 ආකාරයකට කියන්නේ 14 ආකාරයකට වශී භාවයටපත් කරලා තමයි පුළුවන්නේ මේ අභිඥාව උපදවන්නේ. එතකොට මේ අභිඥාව උපදවන යෝගියෙකුට අපිටම දිබ්බ සෝතය එහෙම නැත්නම් දිව්‍යමය කන දිව කන කියන එක අභිඥාව උපදවනවා නම් දුර තියෙන ශබ්ද අසන්ද හැකියාව ලැබෙන මේ දිව්‍යමය කන කියන අභිඥාව උපදවන්න නම් මෙන්න මේ කසින භාවනාවක් පදනම් කරගන්න ඕනේ. ඒ අනුව යම්කිසි කසිනයකින් අපිට උදාහරණයක් විදිහට ඕදාත කසිනේ වඩලා ඕදාත කසිනෙන් අෂ්ට සමාපatti දක්වා උපදවලා ඒ ඕදාත කසින නිමිත්ත තමයි පතුරවන්න ඕනේ. ඒ පතුරවලා යම් ප්‍රමාණයක් ඕදාත කසින නිමිත්ත පතුරවන්න පුළුවන්ද? එපමණ ප්‍රමාණයකට මේ දිබ්බසෝතයෙන් ශබ්දාහන්න හැකියාව ලැබෙනවා කියනවා. එපමණ ප්‍රමාණයකට දිබ්බ චක්ෂුෂය උපදෝප කෙනෙකුට දිබ්බ චක්ෂුෂේ රූප දකින්න පුළුවන්. දැන් මේ අපි හිතමු සමස්ත රට පුරාවටම දැන් ලංකාව න ලංකාව පුරාවටම මේ ඕදාත කෂණ නිමිත්ත වැඩුවා නම් ඒ ඕදාත කෂණ නිමිත්තෙන් ඕදාත කෂණයෙන් අපි පදනම් කරගෙන දිබ්බසෝතය දිබ්බ චක්ෂුෂය උපදවගත්තු යෝගියෙකුට ලංකාව පුරාවට ඕන තැනක තියෙන එකක් මේ දිබ්බ චක්කුවේ බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ලැබෙන්නේ ඒ අදාළ කෂණ නිමිත්ත ඒ තාක් පැතිරලා තියෙනවා විතරයි. මෙන්න මේ නිසා මේ කසිනේ පැතිරවීමේ බලාපොරොත්තු වෙන්නේ වර්ධනය කියලා කියන්නේ පතුරවනෝ කියන එක. ඒ පතුරවන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන අභිඥා ඉපදවීම සඳහා ඒක ප්‍රයෝජනක් වෙනවා. ඉතින් අභිඥාවක් ඉපදෙන්නේ නැතත් කසින භාවනාවකදී කසින භාවනාව ස්ථාවර භාවයකටපත් වෙන්න. අපි මේ භාවනා හැම එකක්ම ධානයක් ඉපදුවාම මේ ධානය පංච ආකාරයට වශීභාවයටපත් කරනවා. ඒ පංච වශීතාවේදී අපිට මේ භාවනාව වැඩි වැඩියෙන් අපිට වශීභාවයටපත් වෙන වැඩි වැඩියෙන් අපිට පුරුදු පුහුණු භාවයටපත් වීම සඳහා මේ විදිහට කසින නිමිත්ත පතුරුලා තියෙනවා නම් පටිභාග නිමිත්ත පතුරුලා තියෙනවා නම් ඒක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ දශකසින හැරෙන්න සෙසු භාවනා මේ විදිහට වැඩිමක් සිදු කරන්නේ නැහැ. ඉතින් අපිට උදාහරණ කිහිපයක් මේ එකිනෙක භාවනා අරගෙන විසුද්ධි මාර්ගයේ බුදු ගෝස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. අපිට කියනවා කායගත සතිපන අසුභානිච න වඩ්ඩේ තබ්බානි. කායගත සතියත් අසුභයත් කියන දෙක වඩන්ඩ එපා කියලා කියනවා. අපිට කියනවා කස්මා ඇයි වඩන්න එපා කියන්නේ ඕකාසීන පරිච්ඡින්නත්තා ආනිසංසා භව. අවකාශයෙන් පිරිසිඳලා තියෙන නිසා විශේෂ ආනිසංසයක් ලැබෙන්නේ නෑලු. කායගත සතියක් එහෙම නැත්නම් අසුබයක් කියන මෙන්න මේ දෙක වඩන මේ දෙක වැඩිම තුලින්, ඒ කියන්නේ පැතිරවීම තුලින් බලාපොරොත්තු වෙන්න ආනිසංසයක් ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට කොහොමද මේක මොකද්ද මේ කියන්නේ? ඒකේ ඒකේ හේතුව පැහැදිලි කරන්නේ අවකාශයෙන් පිරිසිඳලා තියෙන නිසා කියලා. මොකද්ද අවකාශයෙන් පිරිසිඳනවා කියලා කියන්නේ? දැන් අපි හිතමු කෙස් අරගෙන දැන් කායගත සතිය කියලා කියන්නේ කායගත සතිය කියන්නේ දෙතිස් කුණප භවනාව. දත්තින් සාකාරයෙන් මෙනෙහි කිරීම කියන එක. ඒක තමයි කායගත සතිය කියන්නේ. ඒතර කායගත සතිය වඩන කෙනෙකුට කායගත සතිය වැඩි වීම තුළින් ලැබෙන ඒ කායගත සතිය වඩන්නේ කොහොමද? දැන් අපි තුමු කෙස් අරමුණු කරගෙන භාවනා කරනවා නම් කෙස් අරමුණු කරගෙන භාවනා කරන යෝගියා මේ කෙස් අරමුණු කරගෙන භාවනා කරද්දී කෙස් පිළිබඳව Taman නිමිත්ත අරගන්නකොට කෙස් సంతහනේ සතහන අරගන්නකොට ඒ කෙස් පිළිබඳ වන්න సంతහන ආශය ඕකාස පරිච්ඡේද කියලා මෙන්න මේ ආකාරවලින් අපි මේ සතහන අරගන්න ඕනේ. ඒ සතහන ගන්නකොට කෙස් කියන එක පිරිසිඳින්නේ දැන් අවකාශයේ තුල තියෙන කෙස් ගහ. දැන් මේක කෙස් ගහ නම් මේ කෙස් ගහ අවකාශයේ තුල පැතිරලා තියෙනවා. එතකොට පිරිසිඳලා තියෙන්නේ මේක අවකාශයෙන්. නිසා මේ කෙස් ගහ කියන එකේ පරිච්ඡින්න භාවය අවකාශයෙන් තියෙන්නේ. ඒතර අවකාශයෙන් පරිච්ඡින්න භාවයක් තියෙනකොට දැන් මේ කෙස් ගහ අපි කෙස් නිමිත්ත අරගෙන වඩන්න ගත්තොත් මේ අවකාශී පුරාවට තමයි කෙස් නිමිත්ත වැඩෙන්නේ. කෙස් ගහ වැඩෙන්නේ. පැතිරෙන්නේ. ඒ පැතිරීම තුළ අපිට අර කෙස් ගහ කියන කෙස් సంతහණය ඇති කරගන්න බෑ. අන්න ඒ సంతහන ඇති කර ගැනීමේදී අපිට ඒ අදාළ භාවනාව සමෘද්ධමත් කරගන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ. කෙස් කියන දේ වැඩිම තුල ඒක පැතිරෙවීම තුල. ඒ නිසා අපි කෙස් ගහ කෙස් ගහ විදිහට අරගෙන තමයි භාවනා කරන්න ඕනේ කායගත සතියේදී. ඊට පස්සේ ලොම් ආදියත් එහෙමයි. හැම දෙයක්ම නිසා මේ දෙතිස් ගුණපයන් ටික අවකාශයෙන් තමයි පිරිසිදුලා තියෙන්නේ. ඒ නිසා අපි එකයි මේ වරහන් ඇතුළේ අපි දාලා තියෙන මේ උග්ඝහ කෞශල්‍ය සම්පාදනය කරන නිසා පිරිසිදුපු ආකාරයෙන්ම තමයි ඒවා වැටෙන්නේ. එතකොට අපි පිරිසිඳලා තියෙන්නේ කෙස් රහ මේ විදිහට නම් ඒ කෙස් රහ ඒ විදිහට තමයි අපිට වැටෙන්නේ. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට නෙමෙයි. ඒ නිසා ඒක තුල පැතිරවීමක් සිද්ධ කරලා වැරක් නැහැ. ඒ වගේම තමයි මේ පැතිරවීම තුළින් අපිට ආනිසංසයක් ලැබෙන්නේත් නැහැ. දැන් අපිට කෂින නිමිත්තක් පැතිරවීම තුළ ලැබෙන ආනිසංසයක් තියෙනවා. දිබ්බ චක්කුව, එමෙතන දිබ්බ සෝතය උපදවන්න ගියාම අපිට මේ පැතිරවීමේ ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි කෙස් කියන ආරම්භනේ පැතිරවීම තුළ එහෙම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති නිසා මේක පතරවන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට කියනවා තේසුපන වඩ්ඩිතේසු කුණපරාසීව වඩ්ඩති. මේ කායගත සතියේ එහෙම නැත්නම් අසුබයේ අපි ලබා ගන්න නිමිත්තක් වර්ධනය කරනවා නම් එහෙම නැත්නම් පතරවනවා නම් ඒ පැතිරවීම තුළ පැතිරෙන්නේ කුණපරාශයක් විතරම තමයි. ඒ නිසා අපිට මේ තුළ විශේෂ ආනිසංශයක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා කියනවා කෝචි ආනිසංශෝ අත්ති ඒ නිසා ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉතින් මෙතනදී ඒ කාරණේ අපිට තවදුරටත් පැහැදිලි කරනවා ඒකයි අපි සඳහන් කරලා තියෙන්නේ නොවැඩුවද කාමරාග විස්කම්භණය වෙනවා. දැන් කෙස් කියන ආරම්මණය අරගෙන අපි කෙස් නිමිත්ත අරගෙන වර්ණ సంతහන ආශයෝකාස වශයෙන් මේක වඩද්දී ඒ තුළ අපේ කාමරාගී විස්කම්භණය වෙනවා. එතකොට අපිට මේ කෙස් නිමිත්ත පැතිරවීම තුළ විශේෂයෙන් ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා අපිට මේවා පැතුරුවට වැඩක් නැහැ කියලා කියනවා. උත්තම්පි චේතං සෝපාක පඤ්ඤ ව්‍යාකරණේ සෝපාක ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ දෙතිස් කුණ පාදී පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න විසඳීමේදී උන්වහන්සේ පැහැදිලි කරනවා විභූතවා භගවා රූප සංඥා අවිභූතවා අට්ටික සංඥා. භාගතුන් වහන්සේ මේ රූප සංඥාව විභූතයි. එහෙම නැත්නම් මහත්සේ වඩපු දෙයක් මේක. මාක්ෂේ වඩපු දෙයක්. ඒ නිසා මේක විභූතයි. එහෙමත් නැත්නම් අට්ටික සංඥාව අවිභූතයි, අපරිව්‍යක්තයි. එහෙමත් නැත්නම් ඒක මහත්සේ වඩපු නැති දෙයක්, නොපතරූප දෙයක් කියලා කියනවා. ඒතර මේ කියපු දේ අපි පැහැදිලි කරගත්තොත් මෙතන රූප සංඥා විභූතයි කියලා කීවේ ඒ රූප සංඥාව විභූතයි කියන වචනය අපිට පැහැදිලි කරනවා අප්‍රමාණයි කියලා කියන්නේ. මෙතනදී මේ රූප සංඥාව නිමිත්තක් වැඩිම වශයෙන් වඩන්න පුළුවන් කියන එක. ඒක තමයි අපි අර සඳහන් කරේ දස කසිනේදී අපි කසින නිමිත්ත වඩන්නේ කසින රූපයේ වශයෙන් අපිට ලැබෙන දේ. දැන් පටවි පටවි කසිනේ වශයෙන් අපිට ලැබෙනවා නම් පටිභාග නිමිත්තක්. ඒ පටිභාග නිමිත්ත කියලා කියන්නේ රූප සංඥාවක්. ඒ නිසා අන්න ඒ රූප සංඥාව අපිට වඩන්න පුළුවන්. ඒකයි කියන්නේ රූප සංඥාව විභූතයි කියලා. හැබැයි අට්ටික සංඥාව අවිභූතයි කියලා කියන්නේ අට්ටික සංඥාව කියන්නේ අසුබ නිමිත්තක්. ඒ අසුබ නිමිත්ත අපිට වැඩිමක් වශයෙන් වැටහෙන දෙයක් නෙවෙයි පැතිරවීමක් වශයෙන් වැටහෙන දෙයක් නෙමෙයි කියලයි සෝපක් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරන් තියදුනේ. ඒ නිසා අපි කායගත සති භාවනාව එහෙම තිසං අසුභ භාවනාව වඩද්දී මේ කියන පැතිරවීම සිද්ධ කරන්නේ නැහැ කායගත සතියේදී. ඊට පස්සේ ඒ කාරණේම අපිට සඳහන් කරනවා ඊළඟට తත්‍රහි නිමිත්ත වඩන වශයෙන් රූප සංඥා විභූතාති උත්තා එතනදී නිමිත්ත වැඩිම වශයෙන් නිමිත්ත පැතරවීම වශයෙන් තමයි රූප සංඥා විභූතයි කියලා කියවේ අට්ටික සංඥා අවඩන වශයෙන් අවිභූතා අස්තික අට්ටික සංඥාව අවිභූතයි කියලා කිව්වේ නොපැතිරීම වශයෙන් නොවැඩීම වශයෙන් කියලා කියනවා යාපනේතං කේවලං අට්ටික සංඥා අපරින් පඨවින් ඉමන්ති මුත්තං තං ලාභිස්ස සතෝ උපට්ඨාකා උපට්ඨානාකාරේන වශයෙන් මුත්තං ඊළඟට ඔන්න තවත් කාරණයක් කියනවා. දැන් මම මේ කියවන්නේ pāli විසුද්ධි මාර්ගයේ තියෙන කොටස. ඒ pāli විසුද්ධි මාර්ගයට අදාළ කොටස අපි මේ ස්ලයිඩ් එකක දාලා තියෙනවා. ඒ නිසා අපේ පින්නතුන්ට මේක අහගෙන ඉන්න අතරතුර මේ ස්ලයිඩ් එකේ යන එකත් බලා ගන්න පුළුවන්. ඒතර අපි මේ පාලි විසුද්ධි මාර්ගයේ තියෙන පාඩේ කියවලා ඒකේ අර්ථය පැහැදිලි කරලා දෙන්නේ. එතකොට පාලි විසුද්ධි මාර්ගයේ අපිට අරගෙන බලා ගන්න පුළුවන් නම් එතකොට අපි මේ කියන කොටස් යම් කිසි සටහන් කර ගැනීමක් ආදියක් කරන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ස්ලයිඩ් එකේ ඒකේ සරල සිංහල පරිවර්තනයක් එකතු කරලා තියෙන්නේ. ඒ නිසා ඒකත් පරිශීලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපිට කිව්වේ යම්පනේතං කේවලං යම් පනේතං කේවලං අට්ටික සංඥාය අපරින් පටවින් ඉමන්ති බුත්තං මෙන්න මේ සිංගාල පිටු කියන තෙරුන් වහන්සේගේ තේර ගාථාවේ තියෙන පාඨයක් තමයි අපට දක්වන්නේ කේවලං අට්ටික සංඥාය අපරින් පටවින් ඉමන් කියලා හුදෙක් මම මේ අට්ටික සංඥාව මේ මුළු පොළොවම මේ මුළු පොළොවම අට්ටික සංඥාවෙන් පැතුරුවා කියලා කියනවා හරි අපරින් පටවින් ඉමන් මේ මුළු පොළොවම අට්ටික සංඥාවෙන් පැතුරුවා කියලා සිංහාල පිටු තේර ගාථාවේ උන්වහන්සේ සඳහන් කරනවා. ඒකේ ගාථාව අපි සම්පූර්ණ මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන අහෝ බුද්ධස්ස දායාදෝ බික්ඛු බේසකලා බික්ඛු බේසකලා වනේ කේවලං අට්ටි සංඥාය අපරිපටවින් ඉමං මඤ්ඤේහං කාමරාගංසෝ කිප්පමේව පහිෂති. එතකොට මේ ගාථාවේ අපිට කියනවා කේවලං අට්ටික සංඥාය අපරිපටවින් ඉමං මේ අට්ටික සංඥාවේ මම මුළු පොළොවම පැතුරුවා කියලා. ඒකට එහෙමනම් අපිට බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ ගාථාව අරගෙන කියන්නේ එතකොට මෙතනදී මේ සිංහාලපිතු ස්වාමීන් වහන්සේ කියනවනේ අත්‍යක සංඥාව මුළු පොළොවම පැතුරුවා කියලා. එහෙනම් ඒක කොහොමද කරන්නේ? අපි මේ කියපු කාරණයක් එක්ක ගැටෙනව නේද කියන එක තමයි දැන් මේ අහන්නේ. දැන් බලන්න උන්වහන්සේ මේ පැහැදිලි කිරීම තුළ කොයි තරම් හාත්පස මේක විසිරුවලා බලනවද කියන කාරණේ. දැන් අපිට එක පැත්තකින් අපිට කියනවා අසු අසුබය එහෙමත් නැත්නම් කායගත සතිය දෙතිස් ගුණපයන් වැඩිවක් සිදු කරන්න එපා කියලා. ඊට පස්සේ ඊට අදාළ සාධක පාඩයක් සෝපාක පඤ්ඤ ව්‍යාකරණයට පිටගෙන ඇල්ල දක්වනවා. ඊට පස්සේ තව කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් අර අහවල් තැනදී කියනවනේ මේක පතුරවනවා කියලා. ඇයි එතකොට ඒකයි මේකයි දෙක කොහොමද ගැලපෙන්නේ කියලා. අනේ ඊට අදාළව ඔන්න අපිට මේ සිංහාල පිටු තේර ගාථාවේ කියන මේ කේවලං අට්ටික සංඥාය අපරිපටවෙන් ඉමන් කියන වචනේ ඒ අර්ථය පැහැදිලි කරනවා. එතකොට ඒකයි මේ කියපු කාරණායි දෙක ගැටෙන්නේ නැහැ. කොහොමද මේක තේරුම් කරගන්නේ කියන එකයි පැහැදිලි කරන්නේ. එතන කියනවා තං ලාභිස්ස සතෝ උපට්ඨානාකාරය වශයෙන් උත්තම. මෙතනදී කීවේ අට්ටික සංඥා ලාභියට වැටහෙන ආකාර වශයෙන්. ඒතර අට්ටික සංඥාව වඩන ආකාර වශයෙන් නෙවෙයි අට්ටික සංඥා ලාභියට මේ අට්ටික සංඥාව වැටහෙන ආකාර වශයෙන් තමයි කීවේ කියලා කියන්නේ. ඒතර අට්ටික සංඥාව ලාභී පුද්ගලයාට දැන් අට්ටික සංඥාව ලාභී කියලා කියන්නේ මේ අට්ටික සංඥාව ඇටකටුව කියන එක පිළිබඳ සංඥාව මනසට අරගෙන ඒක වැඩිම වඩ පුද්ගලයාට උන්වහන්සේට බලාගෙන ඉන්නකොට යම්කිසි පුද්ගලයෙක් දිහා බලලා ඒ පුද්ගලයාගේ ඇටකටුව ඒ මොහොතේදී අරමුණු කරන්න හැකියාව ලැබෙන අපිට මතකනම් අපි මුලින් කතා කරන් තියදුන මේ මිහින්තලේ වැඩ කරපු මහතිස්ස කියන ස්වාමීන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ අර අනුරාධපුරයට එන අතරතුරදී යම් කිසි කාන්තාවක් මුණ ගැහෙන. ඒ කාන්තාව මුණ ගැහිච්ච වෙලාවේ ඒ කාන්ති කාන්තාවගේ දන්ත අට්ටික දිහා බලලා අට්ටික සංඥාව ලබා ගන්නවා. ඒතර මෙන්න මේ අට්ටික සංඥා ලාභියට මේක වැටහෙන ආකාර විදිහට තමයි මෙතනදී මේ සිංහල පිට තේර ගාතාවේ මේ කේවලං අට්ටික සංඥාය අපරිපත වෙනීමන් කියන කාරණේ කිවි කියලා කියනවා. එහෙම නැතුව මේක අර අපි නිමිත්ත පතුරවන ආකාරයෙන් පැතිරවීමක් නෙමෙයි මෙතන කියවේ කියලා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියනවා. ඊට තවත් නිදර්ශනයක් අපිට දක්වනවා යතේවහි ධම්මාශෝක කාලේ කරවීක සකුණෝ සමන්ත ආදාස භිත්තීසු අත්තනෝ ඡායන් දිස්වා සබ්බ දිසාසු කරවීක සංඤේ හුත්වා මధుරං ගිරන්නිච්ඡායේසි. ඒතර අපි සකස් සාකච්ඡා කරන ගියේ මේ අසුබ සංඥාව එහෙම නැත්නම් දෙතිස් කුණපයන් කායගත සතිය කියන එක පැතිරවීම සිදු කර හැකියිද නැද්ද කියන කාරණය ඊට සාධක පාඩ කීපයක් සාකච්ඡා කරගෙන ආවේ ඒ අනුව සිංගාල පිටු තේය ගාතාවේ සඳහන් කරපු කාරණයක් කේවලං අට්ටික සංඥාය අපරිපටවින් ඉමං කියපු වචනේ පැහැදිලි කරගෙන ඇවිල්ලා ඊට නිදර්ශනයක් විදිහට කියනවා මේ අපි සඳහන් කරේ ධර්මාශෝක රජුන් කාලේ සිදුවීමක් එතන කියන්නේ ධර්මාශෝක රජුන්ට අවශ්‍ය වුණා මේ කරවික කුරුල්ලෝ කරවික කුරුල්ලෝ කියලා කියන්නේ මේ හිමාලයේ වෙසෙන කටහඬ මිහිරිම කුරුල්ල කියලා කියන්නේ. ඒ නිසා මේ කරවික පක්ෂියාගේ කටහඬ හඬ අවශ්‍ය වෙනවා. ඒ නිසා මොකද කරන්නේ කරවික පක්ෂියෙක් අල්ලගෙන ඇවිල්ලා රාජ මන්දිරයේ තියලා මේ කරවික පක්ෂියාගේ කටහඬ හඬ යෙදුණා. හැබැයි කරවික පක්ෂියා තවත් තමන්ගේ කරවික පක්ෂියෝ නැති තැන හඬ නගන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ රාජ මන්දිරයේ වටේට වටේට බිත්තිවල කැඩපත් සකස් කරලා ඒ වටේට බිත්තිවල යම් යම් කණ්ණාඩි හදලා ඒ කණ්ණාඩි වලින් අර තමන්ගේම ප්‍රතිරූපය පේන්න සැලැස්සුවා. ඒතර මේ පක්ෂයා තමන්ගේම ප්‍රතිරූපය දැකලා තමන්ගේම ප්‍රතිබිම්බය දැකලා ඒ ප්‍රතිබිම්බය තවත් පක්ෂියෙක් ඉන්නවා කියන අදහස ඇති කරගෙන මිහිරි හරින් හැඬුවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒතර කරවික පක්ෂයට අර තමන්ට තමන්ගේ ප්‍රතිබිම්බය අනිකුත් තැන්වල තියෙනවා කියලා වැටහිලා ඒ අනුව මේ තමන්ගේ මිහිරි හඬින් කෑගැසීම හඬ නැගීම සිදු කරා වාගේ අපිට කියනවා ඒවන් තේරූපී අට්ටික සංඥාය ලාභිත්තා සබ්බ දිසාසු උපට්ඨිතන් නිමිත්තම් පස්සන්තෝ අට්ටික සංඥාව ලැබීම නිසා හැම තැනම උන්වහන්සේ බලනකොට බලන බලන හැම කෙනාම උන්වහන්සේට වැටහෙන්නේ ඇටසැකිල්ලක් වගේ. කවුරු හරි කෙනෙක් මුණ මොහොනට මුණ ගැහෙනකොට ඒ පුද්දල ඇටසැකිල්ලක් වගේ පේනවා. ඊළඟ කෙනා යනකොට එයත් ඇටසැකිල්ල වගේ. මුළු පොළොව පුරාවට මුළු පෘථිවිය පුරාවටම ඉන්න හැම මිනිසෙක්ම උන්වහන්සේට වැටහෙන්නේ ඇටසැකිලි වගේ. ඒ නිසා උන්වහන්සේ හිතනවා මුළු පොළොවම ඇටසැකිලි වලින් පිරීලා ගියා කියලා. මෙන්න මේ විදිහටයි මේ සිංගාලපිතු තෙරුන් වහන්සේ කේවලං අට්ටි සංඥාය අපරිපටවින් ඉමං කියලා සඳහන් කරේ කියලා බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරනවා. ඒ නිසා එහෙම නැතුව අට්ටික සංඥාවන් වහන්සේ මුළු සමස්ත පෘථිවියටම පැතිරවීමක් නෙවෙයි සිදු කරේ කියලා. එතකොට ඒ විදිහට ඔන්න අපට මේ පැතිරවීම පිළිබඳව සඳහන් කරමින් ඊළඟට අපිට කියනවා යදි එවං යං අසුබඥානානං අපනාරම්මන අපමානාරම්මනතාවුත්තා සා විරුද්ධති. එහෙමනම් දැන් මේ අසුභ භාවනාව පිළිබඳව මේක අප්පමානාරම්මන කියලා කියපු කාරණේ විරෝධ භාවයක්ද කියලා අහනවා. එතකොට මේක කියන්නේ ධම්මසංගණි ප්‍රකරණේ අපිට අභිධර්ම පිටකයේ මේ භාවනා කර්මස්ථාන ටික පැහැදිලි කරන තැනදී එතන සඳහන් කරන මේ අසුභ ධානය කියන එක අප්පමානාරම්මනයි කියලා. එතකොට එහෙමනම් ඒ අප්පමානාරම්මනයි කියපු කාරණය අපි මේ කියන කාරණයක් එක්ක විරුද්ධතාවයක් දක්වනවද කියන ප්‍රශ්නයක් අහනවා. අහලා කියනවා සාචන විරුද්ධිත නෑ ඒකත් විරුද්ධ නැහැ වැරදක් නෙවෙයි. ඒකච්චෝහි උද්දුමාතකේවා අට්ටිකේවා මහන්තේ නිමිත්තං ගන්හාති. සමහර කෙනෙක් මේ උද්දුමාතකයේ එව නැත්තම් අට්ටිකයේ මහත් නිමිත්තක් අරගන්නවා කියලා කියනවා. ඒකච්චෝ අප්පකේ සමහර අය කුඩා අයගේ නිමිත්තක් තමයි ගන්න කියනවා. එතකොට ඒක අපිට විසුද්ධි මාර්ග සම්නේ පැහැදිලි කරනවා. මෙතන මේ කියන්නේ සමහර අය මහත් සිරුරක තමයි නිමිති අරගන්නේ. සමහර අය කුඩා සිරුරක තමයි කුඩා දරුවෙකුගේ සිරුරක නිමිති අරගන්නවා කියලා කියනවා. ඒතර ඒ විදිහට සමහර කෙනෙක් මේ මහත් සිරුර කරමුණ ගැනීම නිසා ඒ අයගේ ධානය අපමාන ආරම්මණයි වෙනවා. තවත් කෙනෙක් කුඩා සිරුරක නිමිත්ත ගැනීම නිසා ඒ අයගේ ධානය පරිස්ථාරම්මන භාවයටපත් වෙනවා කියලා. එහෙමත් නැත්නම් අපිට ඊළඟට කියනවා ඒ වාගේම යෝච යෝවා ඒතං වඩනේ ආදීනවන් අපස්සන්තෝ. එහෙමත් නැත්නම් තවත් කෙනෙක් මේ අසුබ භාවනාව එහෙමත් නැත්නම් මේ කියන කායගත සතිය 233 වැඩිීමේ ආදීනව සලකන්නේ නැතිව යම් කෙනෙක් මේක අපමානාරම්මනයි කියලා කියන කරුණ සලකාගෙන යම් කෙනෙක් වඩනවා ඒ වඩපු කෙනා පිළිබඳව තමයි මේ අපමානාරම්මනයි කියලා කියන්නේ. එහෙම නැතුව මේක ඒකාන්ත වශයෙන් වැඩි යුතුයි මේක ඒකාන්ත වශයෙන් වැඩි යුතු අපමාන වශයෙන් පතුරවන දෙයක් නේ කියලා නෙමෙයි මෙහි කියන්නේ කියලා සඳහන් කරනවා. සංසන්දහය අපමානාරමණන්ති වුත්තා ආනිසංස භාවා පනන වර්ධිතබ්බානි. ඉතින් මේ අසුබය එහෙමත් නැත්නම් කායගත සතිය 233ය පැතිරවීම තුළ කිසිම ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. මේ පැතිරවීම තුළ ආනිසංශයක් නොලැබෙන නිසා මේක පැතිරවීමෙන් වැඩක් නැහැ, පතුරවිය යුතු නැහැ කියලා අපිට කියනවා. ඊළඟට කියනවා යතහට ඒතානි එවං ශේෂානි පින වඩ්ඩේ තබ්බානි මේ ටික විතරක් නෙවෙයි අනිකුත් ඒවත් මේ විදිහට වඩන්නේ නැහැ කියලා කියනවා කොහොමද කස්මා තේසුහි ආනාපාන නිමිත්තං තාව වඩ්ධයතෝ වාත රාශියව වඩති. දැන් ඔන්න කියන ආනාපාන සති භාවනාව. දැන් ආනාපාන සති භාවනාව වඩනවා නම් ආනාපාන සති භාවනාව වඩද්දි මේක පැතිරවීමක් කරනවා නම් ඒ පැතිරවීම තුළ පැතිරෙන්නේ වාත රාශියක්. එතකොට ආනාපාන නිමිත්ත විදිහට අපිට පටිභාග නිමිත්තක් පහළ වෙනවා. මේ පටිභාග නිමිත්ත පහළ වෙන්නේ මේ නාසිකාග්‍රය අපිට වැටෙන හුස්ම රැල්ලත් එක්ක. එතකොට නාසිකාග්‍රයෙන් ඉහළට පහළට යන වාත රාශියක් වායු එකතුවක් නිසා තමයි පටිභාග නිමිත්තක් වැටෙන්නේ. ඒ නිසා ආනාපාන සති භාවනාවේ පටිභාග නිමිත්ත පැතිරවීමක් සිදු කරොත් ඒක තුළ පැතිරෙන්නේ ආනාපානයේ තියෙන මේ වාත රාශියම තමයි කියලා කියනවා. ඕකාසේන පරිච්ඡින්නම් ඕකාසේන ච පරිච්ඡින්නම් ඒ වගේම තමයි ඒ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල කියන එක පිරිසිඳලා තියෙන්නේ මෙන්න මේ නාසිකාග්‍රයේ අගත් උඩුතලත් කියන මෙන්න මේ අවකාශය තුල තමයි මේ හුස්ම රැල්ල කෙනෙක් අපිට වැටහෙන්නේ. දැන් අපිට හුස්ම රැල්ල වැටෙනකොට අපි හුස්ම ගැනීමේදී මේ හුස්ම ගන්නා වූ වාතය මෙතනින් එළියට ගියාම මේක විසිරලා යනවා. ඒ විසිරලා යන අවකාශය තුල තියෙන හුස්ම රැල්ලක් අපි පරිග්‍රහණය කරන්නේ නැහැ. පරිග්‍රහණය කරන හැම වෙලාවකම මෙන්න මේ නාසිකාග්‍රයේ අග ගැටෙන ගැටෙන හුස්ම රැල්ල එහෙම නැත්නම් මෙන්න මේ උඩුතල ගැටෙන කුෂ්මරැල්ල. ඒ නිසා ආනාපාන සති භාවනා වඩන කෙනාගේ මේ නිමිත්ත පවතින්නේ පිරිසිඳලා තියෙනවා මෙන්න මේ කියන අවකාශයෙන්. මොකද අවකාශය කුණාසිකාග්‍රේ එහෙම නැත්නම් මෙන්න මේ උඩුතල කියන අවකාශයෙන් පිරිසිඳලා තියෙනවා. අන්නේ පිරිසිඳපු තැනක තමයි මේ කුෂ්මරැල්ල කියන එක තියෙන්නේ. එහෙම නැතුව ඒක වැඩිම එහෙම නැත්නම් පැතරවීමක් සිදු කරනවා නම් පැතරවීම කිරීම තුළ මේකේ ලැබෙන පැතිරවීමක් සිදු කරන්න බෑ එතකොට මේ හුස්ම රැල්ල කියන එක පැතිරවීම තුළ අපිට අපේ චිත්ත ඒකාග්‍රතාවය ආනාපාන සති භාවනාවේ වෘද්ධියට පමුණවන්න හැකියාවක් නැහැ කියනවා. ඉති සාදීනවන්තා ඕකාසේනච පරිච්ඡින්නත්තාන වර්ධේ තබ්බං. එතකොට ඒ නිසා ආනාපාන සති හුස්ම රැල්ල ප්‍රතිභාග නිමිත්ත පැතිරවීමක් කරොත් එතකොට අපිට මේ නාසිකාග්‍රයේ අපේ ඒකාග්‍රතාවය ඇති කරන්න බෑ සමස්ත පුරාවට මේ හුස්ම රැල්ල වාත රාශිය පැතිරෙන නිසා. අන් ඒ නිසා ඒක ආදීනවයක්. එතකොට අපේ ඒකාග්‍රතාවය ධානයට අපිට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ආදීනව සහිත නිසා මේක වැඩි යුතු නැහැ. අනෙක් පැත්තෙන් තමයි මේ අවකාශයෙන් මේක පිරිසිඳලා තියෙන්නේ. මෙතන තමයි අපිට වැටහෙන්නේ වෙන තැනක නෙමෙයි. අන්න ඒ නිසා ආනාපාන සති භාවනාවේදී ආනාපාන පටිභාග නිමිත්ත කියන එක පැතිරවීමක් සිදු කළ යුතු නැහැ කියලා කියනවා. ඊළඟට කියනවා බ්‍රහ්ම විහාර භාවනා පිළිබඳව. අපිට කියනවා බ්‍රහ්ම විහාරා සත්තාරම්මනා. ඔන්න සතර බ්‍රහ්ම විහරණ භාවනා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ භාවනාවන් සත්වයෙන් අරමුණු කරගත්ත භාවනාවන්. සත්වයෙන් අරමුණු කරගත භාවනාවන් නිසා අපිට කියනවා තේසන් නිමිත්තං වඩ්ඩයතෝ සත්තරාශියව වද්ධති වඩ්ඩෙය්‍ය. එතකොට මේ මෛත්‍රී භාවනාවේ නිමිත්ත වඩනවා නම් නිමිත්ත වැඩි වීම තුළ සත්‍රාශියක්මයි වැඩිවීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ සත්‍රාශිය වැඩි වීමක් නිසා අපිට ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා කියනවා නච තේන අත්ෝවති එයින් ඇති ප්‍රයෝජනයක් නැහැ. තස්මා තම්පින වර්ධේ තබ්බං. ඒ නිසා එයත් වඩන්න එපා කියලා කියනවා. දැන් උන්න ඒකත් එක්ක අපිට තවත් යම් දේශනා පාඩයක් සිහි වෙනවා. ඒ දේශනා පාඩය දැන් මෙතනදී බුදුගොස් ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා අපිට ඒකේ අර්ථය පැහැදිලි කරලා දෙනවා. දැන් උන්වහන්සේගේ මේ පැහැදිලි කිරීම තුළ අපිට විසුද්ධි මාර්ගයේ තියෙන විශිෂ්ටත්වය වෙන්නේ උන්වහන්සේ යම්කිසි පැහැදිලි කිරීමක් කරලා ඒ පැහැදිලි කිරීම තුළදී දේශනාවේ තවත් තැනක් එක්ක ගැටීමක් ඇති වෙයි කියලා කෙනෙකුට හිතනවා නම් ඒ ගැටීම ඇති වෙන්න පුළුවන් තැන ඉදිරිපත් කළ එක ගැටෙන්නේ නැත්තේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා. ඔන අපිට කියනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මෙත්තා සහගතේන චේතසා ඒකන් දිසම් පරිත්වා විහෙරති. මෙන්න මේ විදිහට. මෛත්‍රී සහගත සිතින් යුතුව එක් එක් දිශාවක් පතුරවලා වාසය කරනවා පරිත්වා වඩලා එහෙම නැත්නම් පතුරවලා වාසය කරනවා කියලා. ඒතර මේ සඳහන් කරපු කාරණයක් එහෙමනම් මෙතනදි මේ කියන කාරණයක් අතරේ ගැටීමක් තියෙනව නේද කියලා හිතුවනේ තේන්න පුළුවන්. දැන් අපිට කියනවා මෛත්‍රී භාවනාව වඩන්න එපා, පතුරවන්න එපා. වඩන්න එපා කියන්නේ පතුරවන්න එපා. මෛත්‍රී භාවනාව මෛත්‍රී නිමිත්ත පැතිරවීමෙන් තේරුමක් නැහැ කියලා කියනවා. එහෙමනම් අපිට බුදුරජාණන් වහන්සේ කියනවා මෙත්තා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්තා විහෙරති කියලා. මෛත්‍රී සහගත සිතින් නිතුව ඒක ප්‍රදේශයකට පතුරවලා මෛත්‍රිය පතුරවලා වාසය කරනවා කියන්නේ. ඒ පැතිරවීමත් මේ කියන පැතිරවීමත් කියන දෙකක්ද? ඒ දෙක අතරේ අර්ථය කොහොමද අපි පැහැදිලි කරගන්නේ? ඒ දෙක ගැටෙනවද? අපිට ඔන්න කියනවා. එතනදි කියන්නේ තං පරිග්‍රහ වශයෙන් මුත්තං ඒ පැතිරවීම අපිට කියන්නේ පරිග්‍රහණය කර ගැනීම. පරිග්‍රහණය කර ගැනීමක් කියන්නේ අපි මනසෙන් යමක් අල්ලගන්න ප්‍රමාණයක් මේ භවලාවට අදාළ කරගන්න ප්‍රමාණයක්. දැන් අපි මෛත්‍රිය පතුරවනවා කියලා කියන්නේ අපි මෛත්‍රියට අරමුණු කරගන්නවා. අපි ඉස්සල්ලා මේ ගෘහය ගෘහය පුරාවට ඉන්න සියලු සත්ත්වය අරමුණු කරගන්න. ඊට පස්සේ එතනින් අපි ඒක පතුරවලා අපේ භූමිය පුරාවට ඉන්න සියලු සත්ත්වය අරමුණු කරගන්නවා. එතනින් එහාට අපේ මුළු රටටම අදාළ සියලු සත්‍ය අරමුණු කරගන්නවා. මුළු ලෝකයට අදාළ සියලු සත්‍ය අරමුණු කරගන්නවා. මුළු විශ්වයට අදාළ සියලු සත්‍ය අරමුණු කරගන්නවා. මෙන්න මේ විදිහට අපිට පුළුවනි මෛත්‍රියේදී අරමුණු කිරීම කරන්න. ඒ අරමුණු කිරීම අපට පුළුවන් යම් කිසි එක දිශාවකට පෙරදිග දිශාවෙන සියලු සත්‍යයන්ට මෛත්‍රී කරනවා. ඒතර පෙරදිග දිශාවෙන සියලු සත්‍ය අපි අරමුණු කරගන්නවා. අරමුණු කළා මෛත්‍රී කරනවා. ඒතර මෙතනදී මේ අරමුණ කිරීම වශයෙන් අරමුණෙන් අල්ලා ගැනීම කියන එක තමයි මෙතන මේ වඩනවා කියන එකෙන් පතරවනවා කියන එකෙන් කියන්නේ. එහෙම නැතුව මෛත්‍රී ප්‍රතිභාග නිමිත් අර දැන් කස්සෙන ප්‍රතිභාග නිමිත්තක් වඩනවා පතරවනවා වාගේ මෛත්‍රී ප්‍රතිභාග නිමිත්තක් මේ සමස්ත ලෝකයේට විශ්වයටම පැතිරවීම ගැන කතා කරන්නේ නැහැ. ආන් ඒ නිසා කියනවා ඒකයි මේ කිව්වේ තං පරිග්‍රහ වශයෙන් වොත්තං මේක පරිග්‍රහ වශයෙන් තමයි මේ කියලා තියෙන්නේ. ඒක ආවාස දී ආවාස ආදිනාහි අනුක්‍රමේන ඒකිස්සහ දිසාය සත්තේ පරිග්‍රහෙත්වා භවෙන්තු ඒකන්දි සම්පරිත්වාති යුක්තෝ ඒකන්දි සම්පරිත්වා කියලා කිව්වේ මොකද්ද එක් ආවාසයක එහෙම නැත්නම් ආවාස දෙකක යනාදී විසිට පිළිවෙලින් එක පැත්තකට සියලු සත්වයන් පරිග්‍රහණය කරලා සියලු සත්වයන් අපේ භාවනාවට අරමුණු කරගෙන භාවනා කරනවා කියන එකයි මෙතනින් කිව්වේ. ඒකයි මේ ඒකන්දි සම්පරිත්වා විහෙරති කියලා කිව්වේ. ඒක තුලින් නිමිත්ත වැඩිවීමක් පටිභාග නිමිත්තක වැඩිවීමක් කියන එකක් දේශනා කරේ නැහැ කියලා කියනවා. ඒ නිසා සතර බ්‍රහ්ම විහරණ පිළිබඳවත් අපට සඳහන් කරනවා. ඒ නිසා එතනදී නිමිත්ත වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඒක තවත් ආකාරයෙන් අපිට කියනවා මෙතන කියනවා බ්‍රහ්ම විහාර පිළිබඳව කතා කරද්දී පටිභාග නිමිත්ත මේව චෙත්තනත්ති යදයන් වද්ධීය. අපි යම්කිසි පැතිරවීමක් කරනවා නම් මේ වර්ධන අවර්ධන විදිහට කියන්නේ පැතරවීම නොපැතරවීම කියන කාරණාදිකද කියන්නේ පතරවන්නේ ප්‍රතිභාග නිමිත්තක්. ඒතකොට භාවනා ක්‍රීම වශයෙන් භාවනා අරමුණකදී අපිට ලැබෙන ප්‍රතිභාග නිමිත්තක් තියෙනවා නම් මේ ප්‍රතිභාග නිමිත්ත තමයි පැතරවීමක් කියලා මේ කියන්නේ. එතකොට බ්‍රහ්මවිහාර භාවනාවකදී මෛත්‍රී භාවනාවෙන් එහෙම නැත්නම් කරුණා භාවනාවෙන් මුදිතා භාවනාවෙන් උපේක්ෂා භාවනාවෙන් ලැබෙන ප්‍රතිභාග නිමිත්තක් නැහැ. එතකොට බ්‍රහ්ම විහාර භාවනාවක ප්‍රතිභාග නිමිත්තක් නැතුව වඩන්න දෙයක් නැහැ. ආන් ඒ නිසා එතනදිත් කියනවා ඒ නිසා ඒ කාරණේනොත් මේ මෛත්‍රී ආදී සතර බ්‍රහ්ම විහරණ භාවනාවල පැතිරවීමක් සිදු කරන්න දෙයක් නැහැ කියලා කියනවා. ඒ නිසා මෙතනදිත් පරිත්ත අපමානාරම්මනතා පෙත්ත පරිග්ඝහ වශයෙන් වේදිතබ්බා. පරිත්තාරම්මන අපමානාරම්මන කියලා කියනවා නම් ඒකත් අපි දැනගන්න ඕනේ. මේ කියන විදිහට පරිග්‍රහ වශයෙන් නිය කියලා කියනවා. ඉතින් ඒ වචනය මේ මෙතන කියන මේ විසුද්ධි මාර්ගයේන වචනයක් තියෙනවා පරිත්ත අපමානාරම්මනතා පෙත්ත පරිග්‍රහ වශයෙන් වේදිතබ්බා කියලා. මේ වචනේ පැහැදිලි කරන්න යන විසුද්ධි මාර්ග ඡන්නය අපිට කියනවා කතිපය සත්වයන්ගේ මම මේ බලන්නේ විසුද්ධි මාර්ග ඡන්නය මේ විසුද්ධි මාර්ග ඡන්නේ කියනවා ඒක තමයි මම ස්ලයිඩ් එකට දාලා තියෙනවා කතිපය සත්වයෙකුගේ පරිග්‍රහ වශයෙන් ප්‍රවෘත්ත වූයේ පරිත්තාරම්මන වෙයි. කියන්නේ සත්වයන් කීප දෙනෙක් පරිග්‍රහ කරගත්තාම කීප දෙනෙක් අපි අරමුණු කරලා අල්ලගත්තාම ඒක පරිත්තාරම්මනයි කියලා කියනවා. බොහෝ සත්වයන්ගේ පරිග්‍රහ වශයෙන් ප්‍රවෘත්ත වූයේ අප්‍රමාණාලම්බන වෙයි යන අර්ථයයි. බොහෝ සත්‍යයන් පරිග්‍රහණය කරගත්තා නම් ඒක තුළ අපමානාලම්මනයි කියලා කියනවා. ඒ විදිහට තමයි පරිත්තාරම්මන අපමානාරම්මන කියන එක සතර බ්‍රහ්ම විහරණ වශයෙන් දැනගන්නේ කියලා අපිට පැහැදිලි කරනවා. ඊළඟට එතනින් එහාට අපි යනවා මේ සම 40 කර්මස්ථාන යටතේ අරූපාරම්මන කියන ඒවා කොහොමද වඩනවද නැද්ද? පැතිරවීම කියන කාරණේදී පැතිරවීම ගැන පැහැදිලි කරන්ද අපිට එනවා අරූපාරම්මන භවනා අරූපාරම්මන භවනා හතරක් තියෙනවා ආකාසනං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥාන අසඤ්ඤායතන කියලා. එහෙමනම් මේ ආකාසනං ඡායතන ආදී අරූපාරම්මන භාවනා වැඩිවීමක් එහෙම නැත්නම් පැතිරවීමක් සිදු කරනවාද? එතන කියනවා ආරුප්පාරම්මනේ සුපි ආකාසානං කසිනුග්ඝාටි මත්තත්තා තංහි කසිනාපගම වශේනේව මනසකාතම්මං දැන් ආකාසානං ඡායතන ආදී ආදී මේ අරූප ආරම්මන වැඩිමකදී පුරුදු පුහුණු කිරීමකදී එතන කියනවා ආකාසං කසිනුග්ඝාටින් කමත්තත්තා කසිනුග්ඝාටි මාකාශය දැන් කසින භාවනාවක් කරද්දී ලැබෙන කසින නිමිත්ත කියන එක ප්‍රතිභාග නිමිත්ත කියන එක ඒ ප්‍රතිභාග නිමිත්ත උගලවලා උගලෝපු ආකාශය තමයි අරමුණු කරන්නේ ආකාසනංචායතනෙ. ඒ නිසා මේ කසින කසිනය උගලෝපු ආකාශයට අපි කියනවා කසිනුග්ඝාටිම ආකාශය කියලා. ඒක අපි කතා කරනවා අරූපාරම්මන භාවනාවේදී කොහොමද මේ කෂණය උගුලවන්නේ කොහොමද මේ කෂණ නිමිත්ත උගුල වීම සිදු කරන්නේ කියන එක අපි ඒ අරූප භාවනා නිර්දේශීදී සාකච්ඡා කරනවා. එතනදී මෙන්න මේ ආකාශය මෙනෙහි කරගන්නේ දැන් අපි තුමු පඨවි කෂණයෙන් චතුර්ථ ධානය දක්වා ඉපදුවා නම් ඒ චතුර්ථ ධානයෙන් නැගී සිටලා චතුර්ථ ධානයේ උපචාරයේ ඉඳගෙන පඨවි කසිනේ කසින නිමිත්ත පඨවි කසින ඒ පඨවි නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත පැතිරලා තියෙන ප්‍රතිභාග නිමිත්ත අපි මනසින් උදුරලා අරගන්නවා අයින් කරනවා තියෙන තැනින් අයින් කරනවා එතකොට යම් කිසි දෙයක් දැන් මේ දේ මෙතන තියෙනවා නම් ඒ තියෙන දේ එතනින් අපි අයින් කරාම එතන හිස් අවකාශයක් ඉතිරි වෙනවා ඒ හිස් අවකාශය තමයි ආකාශය කියලා කියන්නේ එනිසා පඨවි කසින වශයෙන් කසින නිමිත්තක් පටිභාග නිමිත්තක් යෝගියාට වැටහෙනකොට ඒ පටිභාග නිමිත්ත තිබෙන අවකාශයේ පටිභාග නිමිත්ත අයින් කරාම එතන හිස් අවකාශයක් ඉතිරි වෙනවා. අන්නේ හිස් ආකාශයේ තියෙන අනන්ත භාවය මෙතනදී අරමුණු කරනවා. ඒකයි ආකාසං ආකාශෝ අනන්තං කියල අනන්ත ආකාශය මෙනෙහි කරද්දී තමයි ආකාසනං ඡායතන කියන අරූප සමාපත්තියට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒතර එතනදී මේ ආකාශය අපිට ලැබෙන්නේ දැන් මේ මේ පෑන තියෙන තැනින් අපි මේ පෑන අයින් කරගන්නවා නම් ඒ ආකාශයක් අපිට මෙතන ඉඩකඩක් ලැබුණේ මේ පෑන ඉවත් කර ගැනීම නිසා. අන්න ඒ වාගේ කසින නිමිත්තක් ප්‍රතිභාග නිමිත්තක් තියෙනකොට මේ කසින ප්‍රතිභාග නිමිත්ත යෝග්‍ය ඉවත් කර ගැනීම තුළ ඒ කසිනයේ බැහැර ගැනීම වශයෙන් තමයි මේ අවකාශය අපිට වැටහෙන්නේ. ඒ නිසා ඒ අපිට කසින නිමිත්ත බැහැර කිරීමෙන් වැටෙන වැටෙන අවකාශය ඉන් මත්තේහි වඩලා ඊට එහාට පතුරවලා තේරුමක් නැහැ. ඒ නිසා ආකාශයේ අනන්ත භාවය අපිට වටහා ගන්න හැකියාවක් ලැබෙනවා අර කසිනුග්ඝාටි මාකාශයේ අරමුණු කිරීම තුළ. ඒ කසිනුග්ඝාටි මාකාශයේ අරමුණු කරලා ඒ කසනුග්ගහට මාස්කාශය තුළ ආකාසනං ඡායන්තට ලබන්න පුළුවන්. ඒක එතනින් එහාට වැඩෙන්නේ නැහැ. මොකද ආකාශය කියන එක අපිට වැඩිමක් ඒ විදිහට කරන්න හැකියාවක් නැති නිසා. යම් වඩන්න පුළුවන්නේ යම් දැන් මේ පෑන කියන ආරම්භණය අපිට වඩන්න පුළුවන් නම් වැඩෙනවා මේක තමයි පැතිරවීමක් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේක අයින් වෙච්ච තැන තියෙන හිස් අවකාශය අපිට පැතිරවීමක් කරන්න බෑ. ආන් ඒ නිසා මේ කසනුග්ගාටිම ආකාශය කියන එක අපිට වැඩෙන්නේ නැහැ කියලා කියන එතන. ඒකයි කියන්නේ තතෝ පරං වඩ්ඩේතෝපි න කිංචි හෝති. එතනින් එහාට වැඩුවට ඒකේ මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ආන් ඒ නිසා අපිට අරූප ආරම්මනවල පැතිරවීමක් සිද්ධ කරන්නේ නැහැ. විඥානං ඡායතනට යනකොට විඥානයේ ස්වභාව ධර්මයක් නිසා ඒක වඩන්නෙත් නැහැ. ස්වභාව ධර්ම වඩන්න බෑ. පරිකල්පනය කරගත්තු අරමුණක් විතරයි අපිට වඩන්න පුළුවන් වෙන්නේ. විඥානය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයක්. ඒ පරමාර්ථ ධර්මය වඩන්න බෑ. ආකින්චඤ්ඤායතනයේදී කරන්නේ විඥානයේ බැහැරවීම. විඥානයේ බැහැරවීම අරමුණු කරන නිසා එතනක් තියෙන්නේ විඥානයේ තිබුණ යම් කිසි තැනක ඒ තිබුණු විඥානේ දැන් එතන නැහැ කියන නාස්තික ප්‍රඥප්තිය අරමුණු කරන්නේ. ඒ අභව මාත්‍රය නාස්තික ප්‍රඥප්තිය නිසා ඒකත් වැඩිමක් පැතිරීමක් කරන්න හැකියාවක් නැහැ. නේව සංඥා නාසඤ්ඤායතන ආරම්මණය කියලා කියන එක ස්වභාව ධර්මතාවයක්. ඒ නිසා ඒ ස්වභාව ධර්මතාවයක් වෙන නිසා නේව සංඥාන සංඥායතනයක් ලබන්න හැකියාවක් නැහැ කියලා කියනවා. මේ නිසා අපට කියනවා ඔන්න අරූපාරම්මන කියන ඒවත් ඒ නිසා පැතිරිවීමක් සිද්ධ කරන්නේ නැති භාවනා ටිකක්. එතකොට කසින භාවනා විතරයි පතුරවන්නේ කියන එකයි මේ දක්වා මේ කියාගෙන එන්නේ. ඊළඟට කියනවා අනුස්සති භාවනා ගැන කියනවා බුද්ධ අනුස්සති ආදී භාවනා පිළිබඳව ශේෂානි අනිමිත්තත්තා පටිභාග නිමිත්තං හි වඩේ තබ්බන්නාම භවෙය්‍ය අපිට කියනවා අනෙක් භාවනා තුලත් පටිභාග නිමිත නැති නිසා පැතිරවීමක් සිදු කරන්නේ නැහැ කියලා කියන පටිභාග නිමිත ඇති බැවින් වැඩිමක් කියන එක යුතු වෙන්නේ නැහැ කියලා කියන වැඩි යුත්තේ අපිට කියනවා වඩනව නම් වඩන්න ඕනේ පටිභාග නිමිත්තක් බුද්ධානුස්සති ආදීනංජනේව පටිභාග නිමිත්තක් ආරම්මණං හෝති පටිභාග නිමිත්තක් නැහැ ඒ නිසා බුද්ධානුස්සති ආදී අනුස්සති කර්මස්ථානවලදී මේ පැතිරවීම කියන එක සිද්ධ කරන්න හැකියාවක් නැහැ කියලා කියනවා. මෙන්න මේ විදිහට අපිට වර්ධන අවර්ධන වශයෙන් පතුරවන කර්මස්ථාන සහ නොපතුරවන කර්මස්ථාන විදිහට අපිට මේ සමසතලස් කර්මස්ථාන ටික කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කියනවා. එතකොට අපිට මේ පිළිබඳව ඇත්තටම අර මුල අනිකුත් කාරණා වාගෙන මේ ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් අපිට බුද්ධ ගෝස්වාමීන් වහන්සේ වඩන අවඩන කියන කරුණු ටිකට අදාළව සමසතලස් කර්මස්ථාන පිළිබඳව පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරලා ඊළඟට අපි එන්නේ අපි දැන් අර මුල් කතා කරපු මාතෘකා ස්ථාන අතරේ ඊළඟ මාතෘකාව තමයි සාකච්ඡා කරන්න යන්නේ ආරම්මන වශයෙන් මේ කමඨහන් 40 කොමද බෙදන්නේ කියලා. ඒ පැහැදිලි කිරීම ආරම්භ කරමින් කියනවා ආරම්මනතෝති ඉමේසු චත්තාලීසාය කම්මට්ඨානයි නේසු දස කසිනා දස අසුභා ආනාපාන සති කායගත සතියති ඉමානි ද්වාවිස්සති ප්‍රතිභාග නිමිත්ත ආරම්මනානි. ତර මේ කමඨාන් 42 40 ඇතුලේ මේ කමඨාන් 40 ඇතුලේ තියෙනවා පටිභාග නිමිත්ත අරමුණු කරගත්ත කමඨහන් තියෙනවා පටිභාග නිමිත්තක් අරමුණු කරපු නැති කමඨහන් තියෙනවා මොනවද පටිභාග නිමිත්තක් අරමුණු කරපු කමඨහන් එතන කියනවා දස කසින දස කසින වලින් අපිට පටිභාග නිමිත්තක් ලැබෙනවා දස අසුභ අසුභ භාවනා 10න් අපිට කසින ප්‍රතිභාග නිමිත්තක් ලැබෙනවා. ආනාපාන සති ආනාපාන සති භාවනාවෙන් අපිට ප්‍රතිභාග නිමිත්තක් ලැබෙනවා. කායගත සති කායගත සතියෙන් අපිට ප්‍රතිභාග නිමිති ලැබෙනවා. ඒතර කායගත සතිය කියලා කියන්නේ දත්තින් සාකාරය කියලා කියන එක. ඒ කියන්නේ දෙතිස් කුණප භාවනාව. ඒතර දෙතිස් කුණපේ මේ කුණප කොටස් 32ම අපි භාවනාවට අරගන්නකොට අපි සාකච්ඡා කරන කොහොමද ගන්නෙ කියලා. ඒ භාවනා කරනකොට මේ 32ට අදාළ පටිභාග නිමිති 32ක් වැටහෙනවා යෝගියට. ඒ අනුව ඒ හැම අරමුණකින්ම අපිට ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. එතකොට කෙස් කියන ආරම්භණයෙන් ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. ලොම් කියන ආරම්භණයෙන් ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. මේ විදිහට ප්‍රථම ධාන 32ක් උපදවන්න හැකියාවක් ලැබෙනවා කායගත සති භාවනාවෙන්. සම් මෙන්න මේ කියන භාවනා කමඨහන් 22 කියනවා පටිභාග නිමිති අරමුණු කරපු කමඨහන් කියලා. තතහා ඒවා අපිට ශේෂානී ශේෂු කමඨහන් ටික කියන එක. එතකොට සමසතරස් කර්මස්ථාන වල 22ක් ගිහාම 18ක් ඉතිරි වෙනවා. ඒ 18 පිළිබඳව අපිට කියනවා ශේෂානී න පටිභාග නිමිත්ත ආරම්මනන්. එතකොට පටිභාග නිමිත්ත ආරම්භණු කරපු කමඨහන් නෙමෙයි කියලා කියනවා. ඒ වගේම කියනවා තතහා එසේම දසසු අනුස්සතිසු දස අනුස්සති අතරේ අපිට කියනවා තපෙත්වා ආනාපාන සතිංච කායගත සතිංච අවශේෂා අට්ඨානුස්සතියෝ සෙසු අනුස්සති භාවනා 8 ඒ වගේම ආහාර පටික්කුල සංඥා චතුධාතු අවත්තහානං විඥානං ඡායතනං නේව සංඥානාසනා සංඥායතනන්ති ඉමානි ද්වාදස එතකොට මෙතන තියෙනවා ආහාරයේ පටික්කුල සංඥාව ඒ වගේම චතුධාතු අවත්තහානය විඥානං ඡායතනේ නේව සංඥානා සංඥායතනේ කියන මෙන්න මේ හතර මෙන්න මේ කියන ඉමානි ద్వාදස එතකොට උඩ 8යි අනුසති 8යි මේ භාවනා 4යි සියල්ල 12ක් අපිට කියනවා මේවා ස්වභාව ධම්මාරම්මනානි මේවා ස්වභාව ධර්ම අරමුණු කරගත්ත භාවනා කියලා කියනවා. එතකොට ආනාපාන සතිය කියන්නේ ස්වභාව ධර්ම නිමිත්තක් අරමුණු කරගත දෙයක්. කායගත සතිය අන වැරදුනා ආනාපාන සතිය සහ කායගත සතිය හැරෙන්න සෙසු අනුස්සති භාවනා 8 බුද්ධානුස්සති ධම්මානුස්සති, සංඝානුස්සති ආදී මෙන්න මේ අනුස්සති ධර්ම ටික, අනුස්සති භාවනා ටික ස්වභාව ධර්ම අරමුණු කරගත්ත කමඨහන් කියලා කියනවා. එතකොට බුද්ධානුස්සති ආදී බුදුගුණ කියලා කියන එක ස්වභාව වශයෙන් තියෙන ධර්මතාවයක්. ඒ නිසා ඒ ධර්මතාවය තමයි අරමුණු කරගන්නේ. ඒතර ආනාපාන සතියේදී අපි ප්‍රඥප්තියක් තමයි අරමුණු කරන්නේ. එතකොට ආනාපාන කියන ප්‍රඥප්තිය. එතකොට ආනාපාන ප්‍රඥප්තියදී අපි ධානයකට යන්නේ ආනාපාන ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරලා. ඒ නිසා ඒක ස්වභාව ධර්මයක් නෙවෙයි. ආනාපාන පටිභාග නිමිත්ත කියන්නේ ස්වභාව වශයෙන් තියෙන එකක් නෙමෙයි. ඒ නිසා කියනවා මෙන්න මේ කියන භාවනා 12 ඉමානි ද්වාදස ස්වභාව ධම්මා ආරම්මනානි. ආහාරි පටික්කුල සංඥාව චතුධාතු අවත්තාන ආදියත් එහෙමයි. ඊට පස්සේ කියනවා අපිට පටිභාග නිමිත්ත අරමුණු කරගත්තු කමඨහන් 22ක් තියෙනවා කියන එක කලින් කිව්වා. මොනවද දසකසින, දසාසුබ, ආනාපාන සති කායගත සති. මෙන්න මේ 22ේම පටිභාග නිමිති අරමුණු කරන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ කියනවා ශේෂානිච්ච සෙසු කමඨහන් 6. සෙසු කමඨහන් 6 කියලා කියන්නේ එතන තියෙනවා සතර බ්‍රහ්ම විහාර, බ්‍රහ්ම විහාර හතර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඒ වගේම ආකාසනං ඡායතන සහ විඥානං ඡායතන කියන මෙන්න මේ කමඨහන් 6 නවත්තබ්බාරම්මනානී කියලා කියනවා නවත්තබ්බාරම්මනානී කියන කාරණය අපිට විසුද්ධි මාර්ග සම්නේ පැහැදිලි කරනවා ප්‍රඥප්තිය වූ අරමුණෝයි කියලා කියන. ඒ කියන්නේ මේවා ප්‍රඥප්තිය අරමුණු කරගත දේවල් කියලා කියනවා. ඒකෝර සතර බ්‍රහ්ම විහාර කියලා කියන්නේ මෛත්‍රී කියන්නේ අපි යම්කිසි පුද්ගලයෙක් අරමුණු කරගෙන තමයි මෛත්‍රී කරන්නේ. ඒතර පුද්ගලයා කියලා කියන්නේ ප්‍රඥප්තියක්. ඒ ප්‍රඥප්ති ධර්මයක් අරමුණු කරගත්ත නිසා ඒක ප්‍රඥප්තියක් අරමුණු කරපු භාවනාවක් බවට පත් වෙනවා. එහෙම නැතුව පටිභාග නිමිත්තක් හෝ ස්වභාව ධර්මයක් නෙමෙයි. ස්වභාව ධර්මයක් කියලා කියන්නේ ධර්මක් ස්වභාවයක් කියලා කියන එක. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් අරමුණු කරනකොට ඒ බුදු බුදුරජාණන්සේගේ බුදු ගුණයේ තියෙන ස්වභාවය තමයි අපි අරමුණු කරන්නේ. හැබැයි මෛත්‍රී කරනකොට යම් පුද්ගලයෙක් අරමුණු කරගත්තාම ඒ පුද්ගලයාගේ තියෙන ගතිගුණ නෙවෙයි අපි මෙනෙහි කරන්නේ. ඒ පුද්ගලයාගේ තියෙන ස්වභාවයන් නෙවෙයි අපි මෙනෙහි කරන්නේ. ඒ පුද්ගලයා අරමුණු කරගෙන ඒ පුද්ගලයා වෛර නැත්තේක් වේවා කියලා මෛත්‍රී කරන එකයි කරන්නේ. ඒ නිසා සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ ප්‍රඥප්තියක් අරමුණු කරගත දේවල්. ආකාසානංචායතනය කියලා කියන්නේ පටිභාග නිමිත්ත උගුලවලා ගත්තට පස්සේ ඉතිරි වෙච්ච අවකාශය අරමුණු කරනවා. ඒ ආකාශ ප්‍රඥප්තිය. ආකාශය කියලා කියන්නේ ප්‍රඥප්තියක්. ඒක ස්වභාවයක් නෙමෙයි. ධර්ම ස්වභාවයක් එමෙතතම් පරමාර්ථ ධර්මයක් නෙමෙයි. විඥානංචායතනයේදී අරමුණු කරන්නේත් විඥානයේ විඥානයේ පැතිරිලා ගිය විඥානය කියන ස්වභාවය. අර ආකාසානංචායතනයේදී පැතිරෙනු විඥාන ස්වභාවය කියන එක තමයි අරමුණු කරන්නේ. ඒ නිසා එතනක් තියෙන්නේ විඥානයේ විඥාන ස්වභාවය කියලා කියන එක අදහස් කරන විඥාන ප්‍රඥප්තිය කියලා කියන එක. අන්න ඒ නිසා මේ විඥානං ඡායතනෙදිත් අපිට කියනවා ඒකත් ප්‍රඥප්තියක් අරමුණු කරගත්ත දෙයක්. ඒකයි කියන්නේ නවත්තබාරමනානි කියලා කියන්නේ. විඥානං ඡායතනෙ නෙවෙයි එතන මම හිතන්නේ එතන වෙන්න ඕනේ ආකින්චඤ්ඤායතනය. ඒක මට වැරදීමක් මෙතන තියෙන්නේ. මෙතන විඥානං ඡායතනෙ නෙවෙයි මේක ආකින්චඤ්ඤායතනෙ වෙන්න ඕනේ. මේක ආකින්චඤ්ඤායතනෙ වෙන්න ඕනේ. ආකින්චඤ්ඤායතනේ තමයි අතරම ප්‍රඥප්තියක් කරමු කරන විඥානං ඡායතනයේදී අපි භාවනා කරන්නේ විඥාණය අනන්තයි කියලා. ඒතර විඥාණය අනන්තයි කියලා කියහම එතනත් ස්වභාවයක්. විඥාන ස්වභාවය. ඒ නිසා ස්වභාව ධර්මයක් කරමුණු වෙන්නේ. ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ විඥානයේ පැතිරුණු තැන. තිබුණු ආකාශය නැසෙ නිසා නාස්තික ප්‍රඥප්තිය. ආකාශය නොමැත කියන නත්තිකින්ච කියන ප්‍රඥප්තිය තමයි ආරම්භ කරන්නේ. ඒ නිසා මෙතන ආකාසනංචායතනයත් ආකින්චඤ්ඤායතනයත් කියලා තමයි අපි අරගන්න ඕනේ ප්‍රඥප්තිය කරමුණු කරන කමතහන් 6 කියලා. ත්‍රේ 6ට අපි කියන නවත්තබ්බාරම්මනානි. ඒ නිසා ප්‍රඥප්තියක් තමයි අරමුණු කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට එතනදී පැහැදිලි කිරීමක් කරනවා තතහා කියලා. තතහා විපුබ්බක විපුබ්බකං ලෝහිතකං පුලවකං ආනාපාන සති ආපෝකසනං තේජෝකසනං වායෝකසනං යංච ආකා ආලෝක කසිනේසු සූර්යාදීනං ඕභහස මණ්ඩලාරම්මනං ඉමානි අත්ථ චලිතාරම්මනං උන චලිතාරම්මන සහ න චලිතාරම්මන කියලා කොටස් දෙකකට බෙදෙනවා චලිතාරම්මන කියන්නේ මොනවද විපුබ්බක කියන භාවනාව ඒතර විපුබ්බක කියලා කියන්නේ සැරව වැగిරෙන අසුභය. දැන් මල සිරුරක් සැරව වැగిරෙන මල සිරුරක් දිහා බලාගෙන මේ මල සිරුර භාවනා වශයෙන් භාවනා කරනවා නම් ඒ තුල ලබන භාවනාවට තමයි කියන්නේ විපුබ්බකේ කියලා. ලෝහිතකේ කියන්නේ ලේ වැగిරෙන වෑස්සෙන ලේ ඇති මල සිරුර. පොළවක කියලා කියන්නේ පණුව ගහපු පණුව දිලිහෙන ඒ මල සිරුර. ආනාපාන සතිය කියන එක අපි දන්නවා. ඒ වගේම සූර්යාලෝකය ගැන කියන ආපෝ කසිනේ කියලා කියන්නේ වතුර, තේජෝ කසිනේ කියන්නේ ගිනිදැල්, වායෝ කසිනේ කියලා කියන්නේ වාතය, ඒ වගේම ආලෝක කසින කියලා කියන්නේ යම්කිසි හිරෙන් ඉරෙන් ලැබෙන සූර්යාලෝකයක් ආදී දෙයක්. මෙන්න මේ අටට අපිට කියනවා චලිතාරම්මන කියලා. චලිතාරම්මන කියන්නේ අරමුණු සෙලවෙනවා කියන එකයි. චලිතාරම්මන කියලා කියන්නේ අරමුණු සෙලවෙනවා කියන කාරණය. ඒතර මේවා අරමුණු සෙලවෙනවා කියලා කියන්නේ ඇයි? අරමුණු සැලවෙනවා කියලා කියන්නේ කාරණේ පැහැදිලි කරනවා. දැන් විපුබ්බකයේදී අපිට සැරව ගලන මල සිරුරක් දිහා බැලුවහම ඒ මල සිරුරේ සැරව ගලනවා කියලා කියන එක සැලවෙන දෙයක්. ඒ නිසා ඒක අපිට අරමුණු වෙනවා. ආන්න ඒ නිසා ඒක අරමුණු සැලවෙන දෙයක්. ලෝහිතකේ ලේ ගලනවා. ඒ නිසා ඒක සැලවෙනවා අරමුණු. ඒ වගේම පුලවකේ අර පණුව නලියනවා. ඒ නිසා ඒක සැලවෙන අරමුණක්. ආනාපාන සතියේදී අපේ හුස්ම රැල්ල එහාට මෙහාට යනවා. ඒ නිසා ඒක සැලවෙන අරමුණක්. ඒ වගේම ආපෝ කසිනේ අපි අරගන්නේ යම් කිසි පාත්‍රයක තියෙන වතුර ටික එහෙම නැත්නම් ලිඳක තියෙන වතුර ලිං වතුර රවුම මෙන්න මේ දෙයක්. එතකොට ඒක බලනකොට ඒකේ සමහර වෙලාවට මේ වතුර ටික කෙලවෙනවා අපිට පේනවා. ඒක අරමුණ සෙලවෙනවා. තේජෝ කසිනේ අපි අරගන්නේ ගිනි දැල්ලක් අරගෙන ගිනි ගොඩක් ගහලා ඒ ගිනි දැල්ල නැගෙන ආකාරය දිහා බලලා ඒක තමයි අපි අරමුණ විදිහට ගන්න. එතකොට ගිනි දැල්ල සෙලවෙනවා. ඒක චලිත ආරම්මණයක්. වායෝ කෂණයේදී අපි ගන්නේ දෙආකාරයකට අපිට ගන්න පුළුවන් එක්කෝ ගස්වල කොළ සැලවෙනවා දිහා බලලා වාතයේ තියෙනවා කියන ආරම්භණය අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යම් කිසි වතුර බිඳුවක් වාගේ දෙයක් අපේ ඇඟිල්ලකට හරි අරගෙන ඒ වතුර බිඳුව අපි වාතයට විවෘත කරාම මේ සුළඟ ඇවිල්ලා මේ වතුර බිඳුවේ හැපෙනකොට ඒ වතුර බිඳුව සැලවෙනවා අපිට පේනවා. අන්න ඒක තුළින් අපි වාතය කියන වායෝ ප්‍රඥප්තිය අරගන්නවා. ඒ නිසා මෙන්න මේ ආරම්මන ටික සියල්ලම අපිට කියනවා චලිතාරම්මන කියලා. සූර්යාලෝක ආදියක් එනකොට අපි යම්කිසි ආලෝක මණ්ඩලයක් ඉර එළිය වැටෙන තැනක් බලුවාම ඉර එළිය වැටෙන තැන ඉර එළිය කදම්ම විදිහට ඒම අපිට සෙලවෙනවා වාගේ වැටහෙනවා. ආන්න ඒ නිසා ඒක අපි කියනවා චලිතාරම්මනයක් කියලා. මේ මේ කියන අරමුණු අතහැරෙන්න සෙසු කර්මස්ථාන ටික සෙසු අරමුණු ටික සියල්ලම ෂෙලවෙන්නේ නැති යම් කිසි ස්ථාවර අරමුණු. දැන් අපි පට විකසනයේදී හැබැලුවොත් අපි පට විකසනය හොලවන්නේ නැහැ. පට විකසනයේ කසන නිමිත්තක් අපි පට මණ්ඩලයක් සකස් කරගන්නවා. ඒ සකස් කරගන්න පටවි මණ්ඩලයේ දිහා බලාගෙන ඇහැ බලාගෙන ඊට පස්සේ ඇස් පියාගෙන මේක සිහි කරනවා. නැවත බලනවා, නැවත ඇස් පියාගෙන සිහි කරනවා. මෙන්න මේ විදිහට පට විකසන භාවනාව සිදු කරන්න. ඒ නිසා ඒ ආරම්මණය ෂෙලවෙන්නේ නැති ආරම්මණයක්. ඒ නිසා අපට කියනවා ආරම්මන කොටස් දෙකකට බෙදනවා චලිතාරම්මන සහ න චලිතාරම්මන කියලා එහෙම නැත්නම් අචලිතාරම්මන කියලා කියනවා. මෙන්න මේ විදිහට අපිට ආරම්මන වශයෙන් මේ සම 40 කර්මස්ථාන බෙදීමක් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ භූමි වශයෙන්, ගහන වශයෙන් සහ ප්‍රත්‍ය වශයෙන් අපිට ප්‍රත්‍ය වශයෙන් ඒ වගේම අවසානයේට චර්යානුකූල වශයෙන්. ඉතින් අපිට අද දවසෙත් අපි මේ සඳහා වෙන් කරගත්ත කාල වේලාව ගෙවි යන නිසා අපි ඊළඟ වැඩසටහනට ඒ ටික අපි ඉතිරි කරලා අදට වැඩසටහන මෙතනින් સમાપ્ત කරන්නයි සූදානම් වෙන්නේ. ඒ වෙන අපි ඊළඟ වැඩසටහනේදී භූමි වශයෙන්, ගහන වශයෙන්, ප්‍රත්‍ය වශයෙන් සහ එකිනෙක චරිත වශයෙන් අපිට කතා කළ යුතු කර්මස්ථාන මොනවද කියන එක වැඩි යුතු කර්මස්ථාන මොනවද කියන එක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙක් අපි අද දවසෙත් මේ සාකච්ඡාව තුළ සාකච්ඡා කරන්න යෙදුනේ මේ සම 40 කර්මස්ථාන පතුරවන කර්මස්ථාන සහ නොපතුරවන කර්මස්ථාන වශයෙන් අපි කතා කරා ඒ වගේම ආරම්මන වශයෙන් අපි මේ කර්මස්ථාන සාකච්ඡා කරන්න යෙදුණා. ඒතර තව අපිට ඉතිරි කරුණු හතරක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ හතරෙන් පස්සේ අපි යමු වෙනවා පටවි කෂණ නිර්දේශයට. පටවි කෂණේ කොහොමද වඩන්නේ කියලා විසුද්ධි මාර්ගයේ තියෙන පැහැදිලි කිරීම ගන්න. ඉතින් මේ වැඩසටහනේදී අපි විසුද්ධි මාර්ගයේ මූලපටන් පැහැදිලි කරගෙන ඉන්නේ කිසිදු මාර්ගයේ මාර්ගයේ කිසිම කොටසක් අපි ඉතිරි කරන්නේ නැතුව අතාරින්නේ නැතුව සාකච්ඡා කරගෙන ඉන්නේ මේ වැඩසටහන මෙතනදී සහ සම්බන්ධ වෙන සජීවී සහ සම්බන්ධ වෙන පිරිස වාගේම තවත් පිරිසක් මේ වැඩසටහන අනාගතයේදීත් YouTube නාලිකා ආදීන් බලාවි නිසා විශේෂ මාර්ගයේ ඉගෙන ගන්න පරිශීලනය කර ගන්න යම් කෙනෙකුට මෙය පරිශීලනයේ පහසුවක් වේවා කියන අදහසින් ඒ නිසා අද දවසෙත් අපි මේ දක්වා කරන්ට යුතු මේ ධර්ම දානමේ කුසලයේ වශයෙන් රැස්පත් කරගත්ත කුසලයේ හැම සිළු දිනාටම හැම සිළු දෙවියන් ආදී සිළු දිනාටම අනුමෝදන් කරමින් වැඩසටහන සහ සම්බන්ධ වෙන සිළු දිනාටත් ඒ පුණ්‍යානුමෝදනාව සිදු කරමින් අපි එහෙමනම් අදට වැඩසටහන સમાપ્ત කරනවා මේ අපි සාකච්ඡා කරපු කොටසට දාලා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කෙටි වේලාවක් ඒ සඳහා වෙන් කරලා දෙන්න පුළුවනි සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස බොහෝම වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස මට ඇතිවෙච්ච එක මේ කාරණයක් පොඩ්ඩක් ඒක අහගන්න හිතුණා දැන් ස්වාමීන් වහන්ස මෛත්‍රී භාවනාව වගේ වඩනකොට Eh, ස්වාමීන් වහන්සේ ඇත්තටම ඒ මම හිතන් හිටියේ ඒ මෛත්‍රිය දැන් අපි අර මුලදී මෛත්‍රිය වඩනවනේ අපි කැමති කෙනෙකුට මේ හොඳටම අපි මේ ගෞරවය කරන කෙනෙකුට කරන්නට කියලානේ කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ ඒ යාව මේ පටිභාග නිමිත්ත වගේ පේන්න ඕනේ කියලා වගේ අදහසක් තමයි මගේ තිබුණේ. ඒ වගේම බුද්ධානුස්සතියටත්. ඔව් මෙහෙමයි. දැන් මෛත්‍රී භාවනාවේදී අපිට ඒ පුද්ගලයා අපිට අරමුණු වෙනවා. හැබැයි පටිභාග නිමිත්ත කියලා කියන එක මම එහෙම නෙමෙයි. පටිභාග නිමිත්ත කියලා කියන්නේ අපිට යමක් හිතට අපි මතක් කරගත දේ මතක් වෙනවා කියන එක නෙමෙයි. දැන් අපි ගත්තොත් දැන් අපි කෂිනයක් දිහා බලාගෙන අපි කෂින නිමිත්තක් හදාගත්තොත් කෂින රවුමක් ඒ කෂින රවුම දිහා බලලා අපි ඇස් දෙක පියාගත්තාම අපට ඒ රවුම ඇස් දෙකට පේනවනම් ඒක පටිභාග නිමිත්ත නෙමෙයි. ඒකටත් කියන්නේ උග්ඝහ නිමිත්ත කියලා. ඇයි අපි ඉගෙනගත්ත දේ අපි බලාගත්ත දේ අපිට ඇස් දෙක පියාගත්තාම අපිට බලා ගන්න පුළුවන් ඒක පේනවා නම් අපිට යම් විදිහකට මතකයේ තියෙනවා නම් අන්න ඒ විදිහට කියන්නේ උග්ඝහ නිමිත්ත කියලා. පටිභාග නිමිත්ත කියන්නේ ඒ උග්ඝහ නිමිත්ත අපි නැවත නැවතත් වඩනකොට ඒක තුල බිහි වෙන අලුත් නිමිත්තක්. ඒකත් වෙනම ප්‍රඥප්තියක්. වෙනම අතරම රූපාරම්මණයක්. ඒ නිසා අපිට දැන් මෛත්‍රී භාවනාවේදී අපිට එහෙම කරන්න ඒක අවශ්‍යයි. අපිට යම් කිසි කෙනෙක් අරමුණු කරගත්තාම එයා අපට අරමුණු වෙන්න ඕනේ. හැබැයි ඒ අරමුණු වීමයි ප්‍රතිභාග නිමිත්තයි කියන්නේ දෙකක්. බුද්ධානුස්සතියත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පින්තූරේ අපි සිතට නගාගෙන මේ බුදු පින්තූරේ දිහා බලාගෙන තමයි බුදුරජාණන් වහන්සේ බුදුගුණ අපි ආවර්ජනය කරන්නේ. එහෙම වැටහෙනවා නම් තමයි අපිට බුද්ධානුස්සතිය අපිට සාර්ථකව වඩන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි එහෙම ඒක දිගට මෙහෙම පිහිටියේ නැහැ කියලාම අපිට බුද්ධානුස්සතිය වඩන්න බෑ කියලා කියන්නේ නෑ. වඩන්න පුළුවන් බුදු ගුණේ වැටහෙනවා. හැබැයි අර බුදු පිළිමයක් බුද්ධ පින්තූරයක් අපි බලාගත්ත බුද්ධ පින්තූරේ අපේ මනසේ රැඳිලා තියෙනවා නම් තමයි අපිට බුද්ධානුස්සතිය ඉදිරියට පහසුවෙන් වඩන්න හැකියාව තියෙන්නේ. හැබැයි ඒක ප්‍රතිභාග නිමිත්ත නෙවෙයි. ප්‍රතිභාග නිමිත්ත කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක ප්‍රතිභාග නිමිත්ත කියන එක ඇත්තටම උතුජ රූපයක්. ඒක ඍතුවේ තියෙන ඍතුජ කරුණුත් බලපා අපේ මනසේ තියෙන චිත්තජ කරුණුත් සලකා මේ එකට එකතු වෙලා අපිට ගොඩනැගෙන නිමිත්තක් තමයි ප්‍රතිභාග නිමිත්තක් කියලා කියන්නේ. ඒක අපි අර හිතෙන් මතක් කරගත දෙ නෙමෙයි. ඒකට අපි කියන්නේ සාමාන්‍යයෙන් උග්ඝහ නිමිත්ත කියලා. පැහැදිලිද දන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් ඒ කියන්නේ දැන් මේ මෛත්‍රී භාවනාව වඩනකොට ඒ වඩන කාලය ඇතුළත අර මේක ඒ කියන්නේ මේ උග්ඝහ නිමිත්ත විදිහට තමයි ඒක අපිට එන්නේ. ඒ වෙලාවේ ඒක මතක් වෙනවා. නමුත් අර පටිභාග නිමිත්ත කියන්නේ ඊට පස්සෙත් ඕන වෙලාවක ගන්න පුළුවන් එකක් නේ. ඒ කියන්නේ කසිනෙන් අයින් වුණාමත් ඕන තැනකදී ගන්න පුළුවන් නම් නුග්ඝහ නිමිත්ත කියන්නේ එහෙම වෙන්නේ නැහැ මෛත්‍රී භාවනාවේදී. ඔව්. එහෙමද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් පටිභාග නිමිත්ත කියලා කෙනෙක් ඕනෙම වෙලාව ගන්න පුළුවන් කියන්නේ අපිට ඒ ඔය අතරම අදාළ දැන් කසින භාවනාව කරා නම් අපිට කසිනේ පෙනීම නෙමෙයි. දැන් අපිට කසින භාවනාවකදී අපිට පටිභාග නිමිත්ත එක එකදී පටිභාග නිමිත්ත නොඑක් නොඑක් විදිහට වැටහෙන්න පුළුවන්. පටිභාග නිමිත්ත කියන එක අපිට මේ කසින භාවනා ආනාපාන සති ආදීදී වැටහෙන්නේ ආලෝකයක් විදිහට. එතකොට අපිට දැන් පටවිකසනේ අපිට පේන්නේ මේ පොළොවක් පටවියක් රවුමක් බලාගන්නේ. හැබැයි පටවිය බලාගෙන අපිට වැටහෙන පටවිකසන ප්‍රතිභාග නිමිත්ත කියන එක ආලෝකයක්. ඒතර ඒ නිසා අර පොළොව අපි හදාගත්ත පටවිය අපිට හිතේ පේනවා කියන එක නෙමෙයි පටවිකසන නිමිත්ත කියලා මේ මේ මේ ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ. ඒතකොට ඒක හැබැයි ඊට පස්සේ අපිට අර කෂිනේ නැතුව වුණත් අපිට භාවනා කරන්න පුළුවන්. කසිනේ නැතුව වුණත් අපි කසිනේ මතක් කරගත්තාම අර උග්ඝහ නිමිත්ත අපි මනසට මතක් කරගත්තාම උග්ඝහ නිමිත්ත අපි වඩලා තියෙන නිසා ඒක තුලින් අපිට ප්‍රතිභාග නිමිත්ත උපදවා ගැනීම හැකියාව ලැබෙනවා. ඒකේ නිසා එතනින් ඉදිරි ඊළඟ පියවර. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවේදී ඒක දැනෙන දැනෙන එක හොඳයි නේද ස්වාමීන් වහන්සේ? ඒක හොඳයි. ඒක දැනෙන එක හොඳයි. දැනිය යුතුයි ඇත්තටම. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණ වේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ අර මේ අට්ටික සංඥාවෙන් දැන් අර පොඩි කෙනෙක්ගේ අට්ටිකයක් අරගෙන වැඩුවාම අපිට හැමෝම පේන්නකොට පොඩි කෙනෙක්ගේ අර නැගිල්ලක් විදියටද නෑ නෑ එහෙම නෙවෙයි එහෙම නෙවෙයි එහෙම එහෙම වෙන්නේ නෑ අපි නිමිත්ත ආරම්මණය අරගන්නා ක්‍රමය තමයි. එතකොට දැන් අපි අපිට පොඩි කෙනෙක්ගේ ඇටසැකිල්ලක් තමයි අපිට බලන්න ලැබුණේ. ඒක තුල අපි නිමිත්ත ආරම්මණය අරගත්තා අපිට එතනින් එහාට ඒක සංඥාවක් වැඩිවීමක් වශයෙන් අතරම අට්ටික සංඥා වැඩිවීම කියලා කියන්නේ ඒක සංඥාවක් විතරයි. එතකොට මේ සංඥාව කියන එක ඊට පස්සේ අපි අනිත් ඕනෙක් කෙනෙක් ගාවට ගියාම ඒ ඒ කෙනාට ගැළපෙන විදිහට ඇටසැකිල්ල වැටෙන්නේ. එහෙමයි. එහෙමයි සායන. තෙරුවන් සරණයි සායන. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට දැනගන්න තියෙන්නේ අර මේ පටවි කෂ්ණයක් වගේ එකකදී ලබන පටිභාග නිමිත්ත හාත්පස සිසාරා විශාල කරගන්න ඕනේ අභිඥාවලට ධාන වලට යනකොට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ 1 2 3 4 එහෙම පතුරවන්න නැතුව අපිට ප්‍රථම ධානයේට, ඒ කියන්නේ චතුර්ථ ධානය දක්වා යන්න පුළුවන්. හැබැයි අපි මේ ධානය අපි මේ පංච වශී භාවයකට පත් කරනවා. මේ පංච වශී භාවයට පත් කරද්දී අපිට අර පතුරවපු ධානයක් තියෙනවා නම් එතකොට වශී භාවයේ සාර්ථකයි තවත්. එතකොට ඒක වැටෙන් නැවතත් බිඳ වැටීම් සිද්ධ වීම ගොඩක් අඩුයි. බිඳ වැටෙන්නේ නැතුව මේක අඛණ්ඩව කරගන්න හැකියාව ලැබෙනවා. හැබැයි පතුරවන්න නැති වුනහම මේක දැන් අපි හිතමුකෝ යමක් හාත්පස පැතිරලා තියෙනකොට ශක්තිමත් භාවයක් තියෙනවා ඒක. එහෙම නැතු ඊටාම කුඩා තැනක විතරක් නම් පැතිරලා තියෙන. එතකොට ඒකේ ශක්තිමත් භාවය ටිකක් අඩුයි. ඒ නිසා අර පංච වශී භාවයෙන් අපි මේක ශක්තිමත් කරගන්නකොට මේක පැතිරලා තියෙනවා නම් ගොඩක් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මේ ලැබෙන ප්‍රතිභාග නිමිත්ත ටිකක් විශාල කරගන්න එක තමයි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් අපි ඒක මෙහෙමයි අපි දැන් භාවනා කරනකොට සමහර වෙලාවට යෝගියා අපි තුමු කෂණ භාවනාවක් නම් කරන්නේ කෂණ භාවනාවේදී කෂණ පටිභාග නිමිත පහළ වුණාම තවදුරටත් මේක වඩද්දී ඔහු මේක පතුරවන්න කලින්ම අර්පණාගත වෙනවා. හැබැයි අපි අර්පණාගත වෙන යෝගියා අර්පණාවෙන් එළියට ඇවිල්ලා උපචාරයට ඇවිල්ලා නැවතත් මේ අරමුණ මේ පරිශීලනය කරන්න ඕනේ. ඒක භාවිත කරන්න ඕනේ. ඒ භාවිත කරද්දී නැවත නැවතත් අර්පණාගත වෙනවා. නැවත නැවතත් ආපහු උපචාරයට එනවා. අපි කියන්නේ නැගී හිටිනවා කියන්නේ. ඒ නිසා ධානයට සමවැදීම කියන එක සිද්ධ වෙනවා. නැවතත් නැගී හිටලා නිමිත්ත ආශේවනය කරනවා. නැවතත් සමවදිනවා. නැවතත් නැගී සිටලා නිමිත්ත ආශේවනය කරනවා. ඒ නිමිත්ත ආශේවනය කරන නිමිත්ත Tamanට පුරුදු වුණාම ඊට පස්සේ අන්න අපි නිමිත්ත පතුරවනවා. පතුරවනකොටත් අය සමවැදීම සිද්ධ වෙනවා. ආපහු නැගී සිටලා ආය පතුරවනවා. එතකොට මේ විදිහට පුරුදු පුහුණු කරගත්තාම අර වශී භාවය කරන එක ඊට පස්සේ පහසුවෙන් කරගන්න හැකියාව ලැබෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ධ්‍යාන සිතේදී පටිභාග නිමිත්ත කියන එක නිමිති නිමිත්තක් වශයෙන් පවතිනවද නැත්නම් අරමුණක් වශයෙන් නැත්නම් ඒක ධානයක් කියන්නේ වෙනම ධාන හිතක් මහග්ගත සිතක් නිසා ඇත්තටම ධ්‍යාන සිතක් කියලා කියන්නේ පට මේ මේ මොකද්ද පටිභාග නිමිත්ත අරමුණු කරගත්ත මහග්ගත සිතක්. ඒතර ඒක අපිට අපිට සාකච්ඡා කරන්න වෙන්නේ ඒක ප්‍රායෝගිකව අපිට යෝගියට කොහොමද වැටහෙන ක්‍රමය කොහොමද කියලා කතා කරන්න වෙන්නේ. අපිට කියන්න බෑ දැන් සිතේ පටිභාග නිමිත්ත තියෙනවද කියලා අපිට කියන්න බෑනේ. ඒ සිතේ අරමුණ තමයි පටිභාග නිමිත්ත වෙලා තියෙන්නේ. දැන් අපිට සිතක් ගත්තොත් සිතක තියෙන්නේ චෛතසික ටිකක්නේ. එතකොට ඒක තුළ පටිභාග නිමිත්තක් තියෙනවද නැද්ද කියලා අපිට කියන්න බෑනේ. ඒ නිසා හැබැයි මේ සිතට අරමුණේ මොකද්ද? මෙන්න මේ පටිභාග නිමිත්ත. අන් ඒ නිසා මේක යෝගියට ප්‍රායෝගිකව වැටහෙන ක්‍රමයෙන් අපි කතා කරොත් වැටහෙන්නේ උපචාර සමාධියේදී Tamanට ප්‍රතිභාග නිමිත්ත කියන එක වැටහෙනවා. හැබැයි උපචාර සමාධියේ ඉඳලා අර්පණා සමාධියට ධානයට සම්බන්ධනකොට මේ පටිභාග නිමිත්තත් Tamanගේ සිතත් කියන දෙක එකට එකතු වෙන විදිහට වැටහෙනවා. එතකොට ඒක අපි නිකන් ගත්තොත් නිකන් මම ලෞකික උදාහරණයක් මෙහෙම උදාහරණ වලින් මේක පැහැදිලි කරන්න බෑ. අපි හිතමු දැන් අපි අරමුණු කරන දේ අපි හිතමු gedarak කියලා කියමු. ඒ gedar කියන එක එළියේ ඉඳලා බලනකොට අපිට gedara පේනවා. හැබැයි අපි මේ gedara ඇතුළට ගියාම අපිට මේ gedara පේන්නේ අපි ගේ ඇතුලේ ඉන්නේ. අන්න ඒ වාගේ උපචාර සමාධියේදී පටිභාග නිමිත්ත Tamanට වැටහෙනකොට අර්පණා සමාධියට සමවදිනකොට මේ පටිභාග නිමිත්ත තමයි අරමුණ. අර්පණා සමාධියේදී ප්‍රතිභාග නිමිත්ත මොකද්ද කියලා හඳුනාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ප්‍රතිභාග නිමිත්ත මොකද්ද කියලා හඳුනාගන්න නැවතත් උපචාරයට නැගී සිටින්න සිද්ධ වෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපි මේ දැන් ආනාපානසතිය හරි එහෙම භාවනාවක් ටිකටම කරගෙන යනකොට හිත හොඳට එකඟ වෙලා දැන් උදාහරණයක් විදිහට පැය 3ක් විතර එහෙම ඉන්න පුළුවන් නම් අපි මේ ප්‍රථම ධානයේ අදිෂ්ඨාන කරන්නේ නැතිව ඉබේම යනමද එහෙම යන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ නැත්නම් අපි ඒක අදිෂ්ඨාන කරන්න ඕනේ එකට දෙකට එහෙම යන්න නෑ නෑ එහෙම අදිෂ්ඨානයක් අපිට කරන්න අවශ්‍ය නෑ. එහෙම ඒ එහෙම සමහර වෙලාවට සමහර කෙනෙක් කියන ප්‍රථම ධානය අදි එහෙම අදිෂ්ඨාන කරලා ප්‍රථම ධානයට යෑමක් කරෙන්නේ නෑ. කෙනෙක් සමහර වෙලාවට ධානයකට සම්බන්ධින්න බැරිකමක් නෑ. එකම දේ ඒ යෝගියා ඒ පිළිබඳව දන්නේ නැති නිසා Taman ධානයේට සංවැදුනා කියන කාරණේ නොදැන ධානයේට සංවැදෙලා වෙන්න පුළුවන්. සමහරට පැයක් දෙකක් තුනක් කෙනෙකුට ඉන්න පුළුවන් යම් සමාධියක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ත්‍රේ සමාධිය, අර්පණා සමාධියක් වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට එකම දේ අපි මේ භාවනාව තමන්ගේ සිතේ සිදුවෙන මේ ක්‍රියාදාමය මේ ග්‍රන්ථානුසාරයෙන් විමසලා බලලා අපි තේරුම් ගන්න ඕනේ අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මගේ මේ සිතේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා. එතකොට අන්න අපිට බලාගෙන තේරුම් ගන්න පුළුවන් මම ධානයයකට සම්බන්ධලා තියෙනවද නැත්නම් ධානයයකට මෙහා පැත්තේ උපචාර සමාධියක තියෙන සමාධිමත් භාවය නිසාද මේ පැයක් දෙකක් තුනක් ඉන්නේ. එමනම් ඒක එතනින් එහාට අර්පණා සමාධියකට පත් කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා මේ මේ Taman ඉගෙන ගත්තාම Tamanට දැනගන්න හැකියාවක් ලැබෙනවා. ඒ කරුණු ටික අපි ධර්ම ශ්‍රවණ මේ වශයෙන් පරිශීලනය කරගත්තාම. ඊටම පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එහෙමනම් අපි අද දවසෙත් අපේ දේශනය સમાપ્ત කරමු. ඉතින් අද දවසෙත් අපි සාකච්ඡා කරන් තියදුන විශේෂ මාර්ගයේ ඊටම වැදගත් කොටසක් අපි කතා බහ කරන් යෙදුනේ. ඒ නිසා මේ ධර්ම කොටහසියත් ශ්‍රවණය කරන්න සහ සම්බන්ධ වෙච්චි හැම සියලු දෙනාටමත් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරගන්න මේ උනන්දු වෙලා සහ සම්බන්ධ වෙන හැම සියලු දෙනාටමත් අපි පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා. ඉතින් සියලු දෙනාටම මේ උදාර ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වීමෙන් හැම සියලු දෙනාගේ ධර්ම මාර්ගයේ පැහැදිලි භාවයටපත් වේවා සියලු දෙනාටම. ඊටාම නිර්පත්‍රිත මේ ධර්ම මාර්ගයේ ගමන් කර ගැනීමට අවකාශ සැලසීවා කායික මානසික සැනසීම උදාපත් වේවා. ඒ හැම සියලු දෙනාටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් යුතුව ධර්ම මාර්ගයේ ගමන් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරන සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අපි රැස්පත් කරගත්ත මේ උදාර කුසලය සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දිව්‍යෝ මේ පින් අනුමෝදන් වීමෙන් දිව්‍යමය යශිසිරවඩ දරාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය භෝධියකින් නිවනින් සැනසෙත්වා කියන දර්ශනතු අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති හොඳයි තිරුවන් සරණයි සියලු දෙනාටම